ආද මේ මුලපිරුවේ ඒකාද මේ විවහාර වශයෙන් නොවැම්බර් මාසයේ පළවෙනිදා 2012යි. ඉතින් බරපතල මාතෘකාවකටයි මේ විසාක උපාසකතුමා ප්‍රශ්නයක් මාර්ගයෙන් යොමු කරවන්නේ ධම්මදින්න මිහින්නාසයෙන් අහනවා කතංච මනයිය සංඥා වේද නිරෝධ සමාපත්තිය හෝති इति කිය. මේ සංඥා වේද නිරෝධ සමාපත්තිය කොහොමද කියලා චිතකින්ද කියලා කොහොමද කියලා ඒ උසාවු පාසුද ප්‍රශ්න කරනවා. ඉතින් එතකොට අර මෙතෙක් ඒ ආපදේශනා විලාසය හැටියට ගැඹුරු ප්‍රතිපත්තියක් ගැන මේ කතා කරන්නේ. එතෙන්දී විශා ධම්මදින තෙරින්නාංශ කියනවා විසාකය ඒ මේ සමාපත්තියට සමවැදිච්ච භික්ෂුන් වහන්සේට සංඥා වේිතේ නිරෝධ සමාපත්තිස්ස සමාපච්ඡත්තස්ස භික්ඛුනෝ සංඥා වේදී නිරෝධ සමාපත්තියට සමාවැදිච්ච භික්ෂුවට මම මේ සමාපත්තියට සමවදින්න ඉස්සෙල්ලා මම මේ සංඥා වේදන නිරෝධයට සමාවදිනවා කියලා එහෙම හැඟීමකුත් නැහැ. මම දැන් තම වැදුනා කියලා දැනුමකුත් නැහැ. සම්වැදුනට ඉස්පස්සේ දැනුමකුත් ගන්න බෑ මොකක්ද උනේ කියලා. ඒ නිසා අර ප්‍රශ්නෙට කෙලින් උත්තරයක් දෙන්න අමාරුයි. සංඥා වේදන නිරෝධය කොහොමද? කෙතකින්ද කියන එකට සමාව සමවදින්නෙමි කියලා හෝ මම දැන් සමවැදිලා ඉන්නවා කියලා හෝ හැඟීමක් ගන්න බෑ. එසේ නමුත් අතක්වාස පුබ්බේ තථා චිත්තම් භාවිතං හෝති යන්තං තතත්ථය උපනේසි උපනේත්‍ති. උපනේතිටි යම්මාකාරයකට මේක කලින් අත්දකලා පුරුපුරුදු කරගෙන තිබුණා නම් ඒ ක්‍රමයට ඒ ආරෙට හිත ඒ සංඥා වේදිතෝදීර සමාධිමයි කියලා. ඒක නිසා මෙතන භාෂා විවහාරයේ අසරණ වීමක් වෙනවා. සංඥා වේතන නිරෝධය මායි මරියාදාවල් කොහොමද යන්නේ කොහොමද ඉන්නේ කොහොමද ඒක ඇතුළේ තිය ආදි වශයෙන් විස්තර කියන්නේ ගියාම මූල ධර්ම හැටියට නම් නැත්නම් පොතේ ධර්ම හැටියට නම් මේ මිටින් කියන්න පුළුවන් වෙන්න ඕනේ ඒක බොහොම උසස් සමාපත්තියක් නිසා. නමුත් ඒක පිළිබඳ ප්‍රායෝගික හැඟීමකින් ඒ ධම්මදින තෙරිනාංශ කතා කරනවා මම සංඥා වේ නිරෝපපත්තිය දැන් සමවදීගෙන යනවා මෙන්න ලකුණ මම මේ අදිස්ථාන කරලා සමවදිනවා කියලා එහෙම කරන්න පුළුවන් ගතියක් ඇත්තෙත් නැහැ. මම සමවැදුනා කියලා නැත්තම් සමවදින්නේ මේ කියලා හෝ එහෙම හැඟීමක් ගන්න බෑ. නමුත් ඒක හිත උරු කරගත්ත කෙනාට ඒ උරු කරපු ආරයතිගේ වරින් වර වරින් වර ඒ යථා භාවිතං තතත්ථය උපනිෂති. ඉතින් ඒක නිසා ඒ සරුවචන් ආංශයේ ඉගැන්වීමේ ක්‍රමයේ සූක්ෂම නමුත් තේරුම් ගත යුතු රහසක් මෙතන එල්ල වෙනවා. තුන්වෙනි ආර්ය සත්‍ය දන්න කෙනාට විතරයි හතරවෙනි ආර්ය සත්‍ය වැටෙන්නේ. තුන්වෙනි ආර්ය සත්‍ය කියලා කියන්නේ Nirodhe. Nirodhe දන්න කෙනාට තමයි Nirodha ගාමිනී ප්‍රතිපදා මාර්ගය තේරෙන්නේ. නමුත් අධ්‍යාපන ක්‍රමේ තියෙන්නේ මාර්ගය දැනගත්තා මාර්ගය ඉවර කරාට පස්සේ ඵලය නැත්තම් ඒ අවශ්‍ය තැනට යනවා කියන්නේ. සර්වඥාන්සේ කියන අවශ්‍යතාවයට ගිය කෙනාට විතරයි යන්න ඕනේ මාර්ගය මොකක්ද කියලා තේරෙන්නේ කියලා. ඉතින් මේ පටලවිල්ල සරල දිකී අධ්‍යාපන ක්‍රමේදී හරියට අපහසුතා මතු කරන නිසා මේ දේශනා ගැඹුරුයි තේරුම් ගන්න අමාරුයි කියනවා මොකද අපේ හිතේ අපි වැඩ කරලා තියෙන මෙතෙක් කල් අර සරල දිකී වැඩ කරන පැත්ත විතරයි පටිච්ච සමුප්පන්න පැත්ත එහා පැත්ත මෙහා පැත්ත වැඩ කරන පැත්ත අපේ මුස් කාලා තියෙන මොලේ ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ පැත්ත ටිකක් ගසලා බසලා දාලා මේ ධර්මතා ක්‍රියාත්මක වෙන ක්‍රම රාශියක් තියෙනවා. ඒ හැම රාශියෙම අන්තිම උත්කෘෂ්ඨම අවස්ථාව තමයි ඒ වගේ අවබෝධයකට යොමු වෙන්නේ. ඉතින් ඒක නිසා මේ නිරෝධ සමාපatti වගේ දෙයක් මේක සමාහලාට අටුවාචාරින් වහන්සේලා අරහත් ඵල සමාපatti විදිහට සඳහන් කරලා තියෙනවා. ඒක පිළිබඳවත් මතවාද තියෙනවා. කෙසේ නමුත් ඒක සර්වචත්තනාංශපාව පිළිගත් ශ්‍රේෂ්ඨ තත්ත්වයක්. නමුත් ඒකට සැලසුම් කරලා යන්න බෑ. නමුත් ගිහිලා පුරුදු කරපෙන්නාට ඒ පෙත දිගේ, ඒ පාර දිගේ, ඌරුව දිගේ, ඒ හැබ්බැහිය දිගේ හිත නැවත නැවතත් එතෙන්ට යනවා. ඒක පිළිබඳව අටුවා විස්තර දෙන්නේ බොහෝම ප්‍රවේශන් සහිතව ඒකෙදී සඳහන් කරලා තියෙනවා ඒ නේව සංඥා නා සංඥායතන නැත්නම් ආකින්චඤ්ඤායතන දෙක අතරමැද වගේ තැනක තමයි මේක තියෙන්නේ ඒක නිසා ඒක හොඳට පුරුදු කරලා ඒ දෙක අතරමැද යමක් නැති තැන ඉඳලා ආකින්චඤ්ඤායතන කියලා කියන්නේ කිසිවක් නැති තැන ඉඳලා යමක් ඇත්තේත් නැති නැත්තේත් නැති තැන අතරමැදයි මේක තියෙන්නේ කියලා අක්ෂස්මාපත්‍ය වල 7 8 අතර තියෙන ස්ථානයක් වශයෙන් පෙන්වන්න හදනවා ඒක ධර්ම ගෞරවයෙන් කරපු දෙයක් වෙන්න ඇති. නමුත් නිකන් තර්කානුකූලව බැලුවොත් නැත්නම් සෙල්ලක්කාරකමට බැලුවොත් ආස්වාද ප්‍රසාර දෙක අතර මැදක් තියෙනවා මේ දෙක අතර මැදක් තියෙනවා හිතිලි දෙකක් අතර මැදක් මේක තියෙනවා ශබ්ද දෙකක් අතර මැදක් තියෙනවා වේදනා දෙකක් අතර මැදක් තියෙනවා මේ අතර මැද අල්ලන්නේ නැති වෙන්න තියෙන තෘෂ්ණාව නිසා අනිත් එක අපි තීතේ මේ අතර මැදට බය නිසා අපි ඒක පන්නගෙන යන නිසා අපිට කවදාකවත් ඒක පිළිබඳව අධ්‍යයනයක් කරන්න හම්බ වෙන අපිට තියෙන බීතිකාවක් ඉතින් මේ භාවනාවේදී අෂ්ට සමාපatti වල තියෙන ක්‍රමයෙන් ඒ බීතිකව අයින් කරන එක තමයි. ඉස්ලාම් පළවෙනි ධ්‍යාන අතරේදී කාම පළවෙනි ධ්‍යානෙට යනකොටම කාම ආශාව අයින් කරලා දැන් නීවර ධර්ම අයින් කරලා රූප ආශාවක් ඇති කරනවා. රූප කියන්නේ කාම ලෝකේ රූප ලෝකයේ තියෙන රූප ද්‍රව්‍ය පිළිබඳ සංඥාවේ රූප සංඥාවේ අනවදිකට ඊට පස්සේ රූප ධානය කරනාට පස්සේ අරූප ධානය රූපයේ මෙහෙවණල්ල මත භාවනා කරමින් ගෙවන් කිරීම තමයි කරන්නේ. ගෙවන් කරලා හත් වෙනි ධානයට යනකොට අකින්චඤ්ඤායතනේ කිසිවක් නැති තැනට කාම ලෝකයේ හෝ රූප ලෝකයේ හෝ අරූප ලෝකයේ හෝ නැති ස්ථාන කියලා තමයි නිය සංඥා නා සංඥායතනට යන්නේ ඒ සංඥාව ඇත්තෙත් නැති නැත්තේ නැති තැනට. ඉතින් ඒ නිසා පේන තියෙනවා ආකින්චඤ්ඤායතනේ නේව සංඥා නාසඤ්ඤායතනේ කියලා බලනකොට මෙතන සංඥාව ගෙවම් කිරීමේ ප්‍රශ්නයක් තියෙනවා. රූප ගෙවම් කරලා කාමයේ ගෙවම් කරනවා කියන එක නම් උදල්ලෙන් හරි බුල්ඩෝසරයක් කරනවා හරි බැකෝ එකකින් හරි අයින් කරන්න පුළුවන්. නමුත් ඒක පිළිබඳව තියෙන සංඥාව ඉවත් කරත් ඒක ඉතින් කොච්චර භාවනා මධ්‍යස්ථාන ගියත් කොච්චර කලාගත වුණත් කොච්චර සීල් ගත්තත් කොච්චර සුදු වෙල්ලක් උඩ හිටියත් අර රූප සංඥාව හිතේ හොල්මන් කරනවා. ඒ හොල්මන් කරන සංඥාව ටික ටික ටික ටික ගෙවම් කරන්න ඉතාම සූක්ෂම ක්‍රම සර්වචනාංශේ යෝජනා කරලා තියෙනවා. මොකද එක සැරේ ඒක කියොත් පිස්සු හැදෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් මේ ශරීරයේ දෙදරලා යන්න ඉඩ තියෙනවා. උපුරලා යන්න ඉඩ තියෙනවා. මොකද ඒ තරම්ම ස්ථිර සංඥාවක් හැදිච්ච හිතක් හයක් මේකේ තියෙන්නේ. ඒක නිසා ඒ කෙනාලා සිද්ධ වෙනවා ඒ ගොරෝසු ගොරෝසු සංඥාවල් සියුම් සියුම් සංඥාවල් මාර්ගයේ ප්‍රතිස්ථාපනය කරමින් ප්‍රතිස්ථාපනය කරමින් විශේෂෝචර නොවෙන්නා වූ මට්ටමට හිතා ගන්න බැරි මට්ටමට සංඥාව බසන්නේ. නමුත් සංඥාව බැස්සුවාට පස්සේ ඒ සංඥාව බැස්ස බව සංඥාව ගෙවිච්ච බව දැනගන්නේ මොකද? මොකෙන්වත් දැනගන්න බෑ. මොකද සංඥාවෙන් තමයි මේ තීරණ ඔක්කොම කරන්නේ. ඉතින් ඒ නිසා සංඥාව ගෙවිච්ච බවට යනකොට පුදුමාකාර අසරණපතක් පැත් වෙනවා. මේක තමයි අපි කලන්ත හැදෙනවා කියලා කියන්නේ. සීමුර්ජා වෙනවයි කියලා කියන්නේ. අපි මේ භාවනා කරනකොට කැස්ටෙනවයි කියලා කියන්නේ. භාවනා කරලා නිින්ද ගියාද මොකද උනේ කියලා දන්නේ. ඒ ඔක්කොම අපි අභාග්‍ය සම්පන්න දේවල් විදිහට සලකලා තියෙනවා. ඉතින් ඒක නිසා අපිට කවදාකවත් මේ සංඥාවේ ගෙවන් වීම වෙනකොට පෞරුෂත්වයෙන් යුක්තව එහෙම නැත්නම් අදිෂ්ඨාන ශක්තිය විතර ඉදිරියට යන්න මේ ලෝකේ කිසිම ශාස්ත්‍රකයක උගන්වන්නේ නැහැ. අපිට උගන්වන්නේ මේ ලෝකේ හැම ශාස්ත්‍රයෙම මේ සංඥාව තහවුරු ඉතින් ඒ නිසා අපි ඉස්තර වෙච්ච සංඥාවක් කරා සෝවාන් ඉල්ලනවා. ඉස්තර වෙච්ච සංඥාවක් කරා ධ්‍යාන ඉල්ලනවා. ධ්‍යාන ලැබෙන්න ඉඩ තියෙනවා. මොකද ඒ වෙනකොට සංඥා ගොරෝසු නිසා. නමුත් කවදා හෝ ඒ සෝවාන් වෙනකොටත් මේක නෙවෙයි නිවන කියන්නේ නිවන කියන්නේ මේ සංඥාවත් ගෙවල දැමීමයි. එන තමයි නිරෝධ සමාපත්තියට උරු කරන හිතක්, සාදර වෙන හිතක්, මමයේ අමතක වෙන හිතක්, මාන්නේ නැති වෙන හිතක්, තෘෂ්ණාව නැති වෙන හිතක ලේස මාත්‍රයක් හෝ අවබෝධයක් තියෙන කෙනාට තමයි ඒ අඩු ගානේ සංඛාරෝපේක්කාවක් අරමුණු වෙන්නේ. එහෙම නැත්නම් අනුලෝම ඥානයක් ගෝත්‍ර භූ ඥානයක් අරමුණු වෙන්නේ. එහෙම නැතුව අපේක්ෂාවකින් මෙන්න මේකට යන්න හදන්නේ කියන දැඩි සංඥාවේ ඉන්න තාක්කල් කිසි වෙලාවක ඒක වාෂ්පීකරණය වෙන්නේ නැහැ. සංඥාව ගෙවන් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒක ලස්සනට කියනවා මේ ධම්මදින තෙරින්නාංශේ නකෝ අවසෝචාක සංඥා වේද නිරෝධ සංඥා වේදිතං නිරෝධං සමාපච්ඡන්තස්ස සමාපජ්ජන්තස බික්කුණෝ එවං හෝති. ඒ නිරෝධ සමාපත්තියට සමවදිච්ච භික්ෂුවකට සමවදින්න සමවදීමේ දක්ෂකම ඇති භික්ෂුවට ආන් සංඥා වේිතම් සංඥා වේිත නිරෝධං සමාපජ්ජිසා සමාපජ්ජ සමාපජ්ජන්ත සමාපජ්ජන්තිස්සව මම දැන් මම සමවදින්නේ මේ එයාට එහෙම දෙයක් නැහැ. එහෙම සැලසුම් කළ ඉතින් යන්න පුළුවන් කමක් නැහැ. සමාපජ්ජාමි මම දැන් සමවැදිලා මේ ඇතුලේ ඉන්නේ සමාපජ්ජන්තෝති පස්සේ හරි මම වැදිලා මේ ගොඩ ඇවිල්ලා ඉන්නේ කියලා මේ හැඟීමක ලේස මාත්‍රයක්වත් ඇති නැති බව තමයි සංඥා වේදන නිරෝධය කියලා කියන්නේ. ඉතින් ඒක නිසා ඒකට මෙහෙමයි යන්නේ මෙහෙමයි මේකේ පෙත කියලා ආදි වශයෙන් අපි සාමාන්‍ය ක්‍රමයට ඉල්ලුවාට ඉල්ලන්න නම් අයිතිවාසිකම් කියනවා. මොකද අපිට කටහුරු වෙලා තියෙන එක නිසා. නමුත් මෙතන තමයි ඔක්කොම අසර වෙන තැන. ඉතින් ඒක නිසා යම් ආකාරයට චිත්ත tattve අපි හදාගෙන ඉන්නවා නම් මේ අපි දන්න සියල්ලම නැති වෙච්ච තැන තමයි ඒ නොපරලෙන තැන තියෙන්නේ දුක නැති තැන තියෙන්නේ ශූන්‍යතාවේ තියෙන්නේ කියලා ඒ නිසා මේ වාගෙන් අපි සමුගන්න සමුගන්න ශ්‍රද්ධාව හරහා තමයි සීලය හරහා තමයි සතිය හරහා තමයි සමුගන්න සමුගන්න තමයි සත්පුරුෂයාට නිවන් පෙත තේරෙන්නේ අසත්පුරුෂයාට එක එක දේවල් කොට ගහිලා හරහා අරක දන්නවා මම මේක දන්නවා මම අරක පුළුවන් මට මේක පුළුවන් මට කියලා එයා දන්නේම නැතුව තණ්හාව කොට නැගෙනවා මාන්නේ කොට නැගෙනවා මේ දෘෂ්ටි කොට නැගෙනවා ඒ වුණාට බාහිරෙන් පේන්න තියෙනවා ඕලාරික දේවල් ගෙවෙනවා කියලා නමුත් ඇතුළත ඇති වෙන සංඥාමාන දිට්ටි කාටවත් අයින් කරන්න බැරි තරමට ඒ සංඥා මට්ටමේ තියෙන වෙලාවට නම් අයින් කරන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ කියනවා චිත්ත මට්ටමෙත් පිළියම් කරන්න පුළුවන් දිට්ඨි මට්ටමට වැටුණාට පස්සේ මම අවලෙක් මම තාසවල දේ දන්නවා මම තාසවල දේ දන්නවා තියෙනවා කියලා ඉතින් බුදුහාමුදුරන්ට පිළියම් කරන්න බෑ ඉතින් ඒක නිසා මේක මම හිතනවා හොඳ මාතෘකාවක් අපි ගොඩනගාගෙන යන මේ මේ දේශනා ක්‍රමයේ අනුව මේකට අපි කොහොමද මේ වගේ සංඥාවකින් ග්‍රහණය කරගන්න බැරි සංඥාට ගෝචර වෙන්නේ නැති යමක් අපි අවසාන ඵලයේ වශයෙන් තියාගෙන වැඩ කරනකොට අපි ඒකට බීජකායතින කරගන්නේ ඒකට සාදර වෙන්නේ එහෙම දෙයකට ගැළපෙන ජීවන රටාවක් සකස් කරගන්නේ ඊයොන ජීවිත ගැළපෙන වචනේ සකස් කරගන්නේ එහෙම දෙයකට ගැළපෙන කර්මාන්තය සකස් කරගන්නේ කොහොමද කියන එක බරපතල ප්‍රශ්නයක්. ඉතින් ඒක නිසා මට හිතුණා මේකට කිට්ටුවෙන් සරුවචනාංශේ වක්‍රව පාර පෙන්නන මේ සප්පුරුෂ සූත්‍රය මෙතනදී සාධක සූත්‍රයක් වශයෙන් ගේන්න ඒකත් මේ අපි සාකච්ඡා කරන චුල්ල වේදාල සූත්‍රය දෙකම මජ්ක්‍ධිම නිකායේ සංග්‍රහ වෙලා තියෙන්නේ. ඒ සප්පුරුෂ සූත්‍රයේ සර්වචනාංශේ භික්ෂුන් වහන්සේලා අමතලා මතක් කරන මම උඹලට සප්පුරුෂ ධර්මයේ අසප්පුරුෂ ධර්මයේ කියලා දෙන්න හදන්නේ කියලා. ඉතින් භික්ෂුන් වහන්සේලා බොහොම සාදර වෙලා මේ සර්වචනාංශයේට පසුවදන් අසනකොට හොඳයි එහෙනම් මනාවකට අසා ගනින්නලා හිතේ ධාරණය කරගනින්නලා කියලා සාදුකං සුණාත මනස්කරෝද භාෂිෂාමීති කියලා ਸਰවඥාන්සේ ධර්ම ගෞරවය පිළිටලා ඒ මේ කතාපරියායක් දෙනවා. එයා කියන බුදුජානන්සේ කියනවා යම් කිසි කෙනෙක් අසපුරුසයි නම් බුදුහාමුදුරන්ගේ මේ මේ අසපුරුසයි නම් එයා උසස් කුලයක ඉපදෙන්න ඉඩ තියෙනවා. එයා උසස් කුලයක ඉපදලා පැවිදි වෙලා ඒ පැවිදි ජීවිතේ පුරාම මයිත් එක පැවිදිලා ඉන්න අනික් කට්ටිය අඩු කුලේ කට්ටිය මම උසස් කුලේ කට්ටිය ඒක නිසා මට අනික් අයගෙන් සැලකිලි අවශ්‍යයි මට මේ මේ මේ දේවල් ලැබෙන්න ඕන කියලා අර උසස් කුල తত্ত্বය ඉස්සර කරගෙන ඒකම කතා කර කර ජීවත් වෙන මිසක්ක ඒ හේතුව නිසා යාට සීල සමාධි ප්‍රඥා පූර්ණේ කරන්න හම්බ වෙන්නේ ඒ නිසා අයප් මාර්ගයෙන් පිටපනිනවා ප්‍රතිපදාවෙන් ඈත් වෙනවා කියලා. මෙයා මේ උසස් කුලයක පැවිදි වෙලා උසස් කුලයම නැවත නැවත කල්පනා කිරීම නිසා එයාට ප්‍රතිපදාවෙන් දුරස් වෙනවා. ප්‍රතිපදාවේ තියෙන නිහතමානීකම කරගන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා ඒ විදිහට උසස් කුලයක උපදුනත් අසත්පුරුෂයෙක් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. උසස් කුල ලබන්න තිබින් කරන්න එපා. පින් කළා තමයි මේක ලැබිලා තියෙන්නේ. නමුත් ඒක පාවිච්චි කරන්න ක්‍රමයේ හැටියට අසත්පුරුෂයි කියලා කියනවා. ඉතින් ඒකෙදී කළ යුත්තේ නම් මොකද්ද? උසස් කුලේ උණයි කියලා කෙලස් කැපෙන්නේ නැහැ. කෙලස් කැපෙන්න නම් අවශ්‍ය කරන්නේ නිහතමානීකම. මම ඒ නිසා ධර්මයම ධර්ම ගෞරවයම අතරමැද තියාගෙන මාන්නකාරකම නැති කරන්න ඕනේ. මම විශේෂයෙන් සැලකෙන්න ඕනේ මොකද මම උසස් කුල නිසා කියලා. එයා ඒ උසස් කුල භාවය හරියටියට යොන්සමංස්කාරට දාලා කෙලස් කපන න්‍යාවේ කටයුතු කරනවා නම් සප්පුරුසයි කියනවා. එනිසා ඒ උසස් කුල භාවයේ හේතු කරන සත්පුරුෂ ධර්ම සත්පුරුෂ ධර්ම පහළනේ පාවිච්චි කරන හැටි පාද පහල කරගන්න හැටි ඒකෙදී සරුවත්නාංශය සඳහන් කරනවා. ඒ වගේම මහා කුලා මහා කුලා කියලා කියන්නේ විශාල පවුලක කෙනෙක් පැවිදි වෙච්චාම එයාගෙන උඹලගෙන් මට නැතුණාට කමන්නේ අපේ පවුලේ මෙච්චර මෙච්චර කට්ටිනවා අපිට ඒකෙන් සරකිලිය හම්බ වෙනවා. ඒක නිසා මේ නැති බැරිකමට ඇවිල්ලා පැවිදුණා නෙවෙයි පිරිස නැති නිසා පැවිදුණා නෙවෙයි කියලා ඒකම නිතරම ජීවත් කරකට අර කතා ස්වරූපයත් එහෙමයි ක්‍රියා ස්වරූපයත් එහෙමයි ජීවන රටාවත් එහෙමයි ඉතින් එහෙම කතා කරන්න ගියාම එයාට අර ප්‍රතිපදාවෙන් ගිලිහෙනවා ඒ කුලමාන්නේ නිසාම අනික් අතර තත්‍රම ලෞකික වශයෙන් පිළියෙදි තියෙනවා නමුත් භාවනාවෙන් පිළිහෙනවා නමුත් සර්වචනාංශය යාට මතක් කරනවා මහා කුල මහා භෝග කුල මහා උලාර කුල පැවිදි වුණාට කෙලස් කැපෙන්නේ ඒ කුලවන්තකමෙන් කෙලස් කැපෙන්නේ කෙලස් කැපෙන්න නම් අපි නිහතමානීව ධර්ම ගෞරවයෙන් පිළිටාගෙන සීල සමාධි ප්‍රඥා පුරන්ට ඕනේ. ඒක නිසා මගේ මේ මහා කුලය, මහා භෝග කුලය, මහා උලාර කුලය මගේ සීල සමාධි ප්‍රඥාට බාධාවක් නොවේවා කියලා ඒ ලැබුවා වූ කුල සම්පත්තිය කුලමාන්‍ය ගලවලා තියලා ඒ වෙනුවට මේ නිහතමානීකම ධර්ම ගෞරවයේ අතරක තියාගෙන භාවනා කරනවා නම් සප්පුසයි. එයාට ඒ උසස් කුල මහා කුල තත්වයේ තියෙන බාධකේ නැති වෙනවා. ඒ වගේම එයාට ගොඩක් ඥාතීන් යසස් පිරිවර වැඩිකම ඉන්න පුළුවන් කියලා කියනවා. ඒ කියන්නේ ගෝල බාල පිරිස වැඩි, යාළුවෝ වැඩි, නෑදෑයෝ වැඩි, කවුරුත් වගේ විලියවලා සලකන ගතිය තියෙනවා. ඉතින් ඒ නිසා එයා හැම කෙනාම දිහා පහත් කළා සලකනවා. මම ගාක් දන්න කෙනෙක්, ඥාතීන් වගේම රට ලෝකේ දන්න කෙනෙක්, යසස් තියෙන කෙනෙක්. ඒ නිසා මට ඔය මොනවාක්වත් නැති වුණාට කමක් නැහැ කියලා ඒ ශාසන ගෞරවයේ විනය ධර්මය පුංචි කරලා මෙයා ඒ ඥාතක తত্ত্বය යසස්සී తত্ত্বය ඉසස් කළ යනවනම් සර්වඥාතිකින ඒකට අසප්පුරුසයි පිරිහෙන්න කාරණාවක් වෙනවා අන්නේ නොපිරී ගත කරන්න පුළුවන් නම් ඥාතක භාවයේ තිබුණාට යසස්සී භාවයේ තිබුණාට කෙලස් කැපෙන්නේ ඒකෙන් කවදාකවත් සර්වඥාන්සේ එහෙම අදහසක් ඉදිරිපත් කළා නැහැ ඒක වැඩෙන්න හේතු වෙන්න පුළුවන්. ඒ නිසා මම යසස් පිරිවර නිසා මට ඒකෙන් බාධාවක් නොවේවා කියලා ඒකට යා විශේෂයෙන් සැලකිලිමත් වෙලා නිහතමානීව කටයුතු කරනවා නම් සප්පුසයි කියලා. සර්වචනහන්සේම වෙලාවක කියනවා මම අයස මට අයස වේවා කියලා. බුදුජානනාංශේ වටා පිළිකර රැස්සෙලා ඔක්කොලම ටැගි පොගෙනලා ස්තෝත්‍ර කියාගෙන අඬාව ගාගෙන වට වෙලා ඉන්නකොට ඒ එන පිරිසකින් මේක ගන්න ප්‍රෝජනයක් නැහැ. ඒක පිරිස නිකන් කලගෝසාව විතරයි කරන්න වෙනකොට මට අයස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මට කවුරුත් උන්නේ නැහැ. මට මේ පැත්තකට වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නමුත් අපි අපි දා ලෝකථා චාරිත්‍ය හැටියට බලනවා නම් ඥාතක කුලයක් කියලා කියන්නේ අසස්සී කියලා කියන්නේ පෙර පිනක හම්බෙච්චි වටිනා විපාක මේ ආනිසංස වාරය. නමුත් ඒක බොහෝ විට නරකට හිතෙනවා. ඒක ඒක ඔළුවට ගත්තොත් මහානකමක් කරන්න බෑ. සමාජ සේවාවකට කරන මේ වගේ යනුන්ගේ යැපෙන ජීවිතයකට ගත කරන්න බෑ. එයා ගත කරන හැමදේම පහත් කරලා සලකනවා. මට ඕව නැතුණාට මට ඒ සිව්පස ලාභ සත්කාර තියෙනවා කියලා. ඒ වගේම ලාභී හරියට ප්‍රතිලාභේ තියෙන පටන් ගත්තාම පසුගිය අවුරුදු 20 අරගෙන බලන්න ලංකාවේ හිටුවේ ප්‍රධාන ස්වාමින් වහන්සේලාට යමක් කමක් කරන්න ප්‍රතිබල ශක්ති සහිත ජාතික මට්ටමේ වැඩ කරපු අයට නාස්තිය සිද්ධ වුනේම ලාභ සත්කාර වැඩි වීමයි. ඒ ලාභ සත්කාර વિશે කවදාකවත් ප්‍රමාණ්‍ය මිතකයි කියලා සීමාව පෙන්වන්නේ කොච්චර ගියත් ඉදිරියට යනවා ලුණු වතුර බොන්නා වගේ බොණ්ඩ බොණ්ඩ බොණ්ඩ හිටින. ඉතින් ඒ වගේ නිකන් ඇබ්බැහියක් වාගේ සුරා දූර්තයක් වාගේ මේ ස්ත්‍රී දූර්තයක් වාගේ අක්ඛු දූර්තයක් වාගේ දූර්තයක් මිලාභ ගතිය. ඒ නිසා ලාභී භව නිසා ඒ කෙනා කියනවා මට කොහේ ගියත් ඉතින් මේ ලෝකේ නෑ දී ලෝකේ ගියත් මට මේක හම්බ වෙනවා. ඒක නිසා ඉතින් ඔච්චර මට ප්‍රශ්නයක් නෑ අනික් කට්ටියට වගේ අනික් කට්ටිය මේ මහානකම් කරන්නේ ඊතර කණ්ඩ බොණ්ඩ නැති කමට මේ කියවිලා ලාභ සත්කාර ලබන්න මට එහෙම එකක් ඕනේ නෑ කියලා ඒකත් කට්ටිය දෙයක් පාත් කළා. හලකනවා. ඒ වගේම තමන්ගේ හිත නිතරම තණ්හා මාන දිටි පිර. මේ පිරෙන්ද ලාභී බව මෙයාට හේතුවක් වෙනවා. නමුත් සත්පුරුෂයා ඒක ඒකම දැනගෙන බුදුරජාණන් වහන්සේ මේ ප්‍රතිපත්තියයි මැද තියාගන්න කිව්වේ. මොකද ප්‍රතිපත්තියෙන් කෙලස් කැපෙන නිසා. ඒ නිසා මගේ ප්‍රතිපත්තියට මේ ලාභී බව හානි වෙන්නේ ඉති කියන ගතිය වැඩි. මම මේක දක්ෂව හසුරවගත්තේ නැත්තම් ඒ නිසා මම මේ ලාභී බවට වැඩිය ප්‍රතිපදාවම ප්‍රතිපදං අනන්තරං කරිත්වා කියලා ප්‍රතිපදාව අතරමැද කරගෙන ඔක්කොම අපි එකයි. ඔක්කොම සහෝදරයෝ. ඔක්කොම අපි සම්ප්‍රක්‍මචාරින් වහන්සේලා කියලා එතන භාවනා කරන අතර සමගියයි අවශ්‍ය කරන්න කියලා තමන්ගේ ලාභීකම ඉස්සර කරගන්න නැතුව වෙන්න විශේෂ ප්‍රයත්න ගන්න කියලාට කියන සත්පුරුෂය. ඒ වගේම බහුසුත භාවයේ බහුසුත භාවය කියලා කියන්නේ දැන් කාලේ වචනේ කියනවා ත්‍රිපිටක ධාරීකම. එහෙම නැත්නම් විවිධ සමයාන්තර දර්ශන, ඒ වගේම විවිධ sannivedana ක්‍රමවලදී තියෙන සූරකමට බොහෝ අසු විරුතක් නැතිකම සුතය වැඩිකම කියන එක ඉස්සර තිබුණ ඥානය සඳහා එකම ක්‍රමයයි සෘතය. මේ නිසා අපි ඔක්කොම ශ්‍රාවකයෝ බුද්ධ ශ්‍රාවකයෝ කොහොම ශාස්ත්‍රූකයන් වහන්සේ නමකට උනත් ගෝලයන් කියන්නේ ශ්‍රාවක කියලා. ශ්‍රාවක කියලා කියන්නේ අහුම්කම් දෙන්නේ. එන්නේ බහුසුත <clears throat> භාවය වැඩි වෙන්න වැඩි වෙන්න ඔලොමලකම වැඩි වෙනවා. ඔලොමලකම වැඩි වෙන්න වැඩි වෙන්න ධර්මයේ විශේෂ තියෙන ඒ නියතමානිකම ඒ වගේම අරපිරිමැස්ම වගේ දේවල් නැති වෙලා නාස්තික වෙන්න ඉඩ තියෙනවා. ඒක එතකොට මේ පුද්ගලයාට එයාට වැඩි බෞද්ධ භාවය අඩු කෙනෙකුට උපදෙස් දෙන්න බෑ. එයාට ඔලොමල වෙනවා. ඒ නිසා මේ ප්‍රතිපදාව පැත්තක තියලා බහුසුතකමට සුවඳ දුම් අල්ලලා පහින්ද පහින්ද ගත කරන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් විවේකේ පැත්තක දාලා එහි බහුසුත භාවයට ඇලිස ගලී වාසය කරන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක සර්වචන් ආංශයේ මේ බහුසුත වුණාට ආගමේ ධර්මයේ වුණත් අසත්පුරුෂයි කියලා කියනවා. මොකද ඒකම යාගේ ප්‍රතිපදාවට බාධා වෙන නිසා ප්‍රතිපදාව අනන්තරං කරීත්වා ප්‍රතිපදාව මැදට තියාගෙන බෞද්ධ භාවය නිසා මට කායමත් උපදේශ නොලැබෙන්න ඉඩ තියෙන නිසා මම නිහතමානී වෙන්න ඕනේ කිය බුදුචාන් වහන්සේ රාහුල හාමුදුරන් පුරුදු කරපු විදිහට හැමදාම තමන් අපේක්ෂා කරනවා නම් වැඩි දෝතක් උඩ දාලා මට මෙන්න මෙච්චර උපදේශයක්ද මට කායිකාගෙත් ලැබේවා කියලා එහෙමනම් එයාට හැදෙන්න ඉඩ තියෙනවා ඉතින් ඒ නිසා සර්වචන සඳහන් කරනවා මේ ප්‍රතිපදාව විශ්ල කිරීම සඳහා භෞසුත භාවයේ මට බාධා වෙන්න ඉඩ තියෙනවා මම ඒ නිසා ඒකට කටයුතු කරනවා ප්‍රවේශම් වෙනවා කියලා කටයුතු කරනවා සප්පුසයි ඊට පස්සේ සඳහන් කරනවා විනයදරයි කියලා. විනයදරයි කියන්නේ හොඳට ශික්ෂාපද රකින්නවා. ඒ වගේම ඒවා ගැන කතා හදාරනවා, කටයුතු කරනවා. නමුත් ඒ පුද්ගලයා ඒකයි ලොකු කරලා සලකන්නේ. මනුෂ්‍යකම සලකන්නේත් නැහැ, ධර්මයේ සලකන්නේත් නැහැ. ඒක නිසා මට විනය පැත්තෙන් ඉස්සරහට ගියාට පස්සේ ඒ කෙනාට නිකන් මෝල් ගහක් ගිලපු කෙනෙක් වගේ, කඩුවක් ගිලපු කෙනෙක් වගේ මොනවක් කරගන්න බැරි වෙනවා. මොකද අනුන්ගේ උපහාසයට සදෝසලසට ලක් වෙනවා. තමන්ගේ හැත් යොමු වෙන්නේම අනුන්ගේ අඩුපාඩු දකින්න පැත්තට. ඒකට ඉබේම සදාචාරවාදී වෙනවා. අන්නේ මේව කෙනාට මේ සංස්කාර වලින් තියෙන බලපෑම හරීම සරයි. මේ සදාචාරවාදියාට නිතරම මේ සංඥා වේදනා වලින් එච්චර ප්‍රශ්නයක් එනවා. අඩුයි සාපේක්ෂව සංස්කරණ වලින් හරියට වැඩි. මොකද හැම වෙලාවෙම මේ තියෙන දේ මේට වැඩිය හොඳින් කරන්න සර මේ විනයනේ විනය විනය කරුක කරන්න තියෙන පෙළඹීම නිසා අර ධර්මයට මනුෂ්‍යකමට මේ සාමාන්‍ය බුද්ධිය පාග ගන්න ඉඩ තියෙනවා. ඒ නිසා සර්වඥාන්සේ මේ විනයදර භාවයේ සලකලා ඒක නිසා ප්‍රශ්න ඇති කරගන්න ඇතුළේ පැත්ත පිට ඒක නිසා ප්‍රශ්න ඇති කරගන්නවා නම් වර්තමානයේ සහ අනාගතේ එහෙම කෙනාට අසත්පුරුෂයි කියනවා. සර්වඥාන්සේට පාර්ලිමේන්තයට යන්න සිද්ධ වුණේ ඒ විනයදර ධර්මදර දෙකල අතර තිබුණ ගැටුම නිසා. ඒ ඒ කට්ටිය කිව්වල සර්වඥාන්සේට ඔබ වහන්සේ මේක රත දාන්න එපා අපිට මේක බේර ගන්න පුළුවන් ඔබ වහන්සේ වැඩ බලා ගන්න කියලා. ඒ තරමටම ඔලොමල වෙනවා. සර්වඥාන්සේ පනවපු විනය සර්වඥාන්සේ පනවපු ධර්මයේ තියේදී මේ ආභිධම්මික කොටසයි විනයදර කොටසයි දෙකොල්ල මේ පුංචි ප්‍රශ්නකදී ගැට අවුල් වෙලා සර්වඥාන්සේ මේක කොටින් බේරන්න හදනකොට නෑ ඔබ වහන්සේ ඒක අවශ්‍ය වෙන්නේ අපි මේක බේර ගන්න කිව්වා. ඒ සර්වඥාන්සේ කිව්ලා ඇතෙක්ගේ උපස්ථාන ගත්තේ. නෑ රිලෙවෙක්ගේ උපස්ථාන ගත්තේ මොකද මේ සංඝයා ඒ තරම් ඕලමලයි. ඒ විනය ප්‍රත්‍ය ගිය සංඝයා විතර මං කාටවත් බය නෑ. මම ඕන හඳුන් මල් හඳුන් තියලා වඳිනවා මොකද හරියම බේරෙන්න බැරි જાති මේ මේ ආගම විතරක් නෙවෙයි හැම ආගමකම මූල ධර්මවාදයට ගිහිල්ලා තියෙන්නේ ඕක දඩිය ගත්ත. නමුත් සර්වචනාච ඇත්තටම සංසාරේ ප්‍රධාන ප්‍රශ්න වෙන පින්නේ පින්නේ පින්නේ නම් අත්ත වශයෙන්ම කාමසුකල්ලිකාන යෝගේ මේ විනයතරයන්ට වෙන්නේ අත්තිකිලමතාන යෝගේ. නමුත් විනයතර අත්තිමිලමතාන යෝගේට යන්නේ ද්වේෂයට යන කට්ටෝ කට්ටියගේ හරි වංචනිකයි හරි සපලයි හරි මායාකාරී නම් තේයත් එක දන්නේ නැහැ. ඒ නිසා විඳවන විඳවිල්ලක් කිලෝරක් නැහැ. හරියට මොහොත හිටිනා වගේම කෙනෙකුට උදව් කරන්න ගියාම ඉවරයක් නැහැ. ඒක නිසා ඒකනත් ඇත්තටම ඉන්නේ හරි විශේෂක. නමුත් යෙවුණා පණේපා කියන මේ කරන් හදන්නේ විනය රකින්න. හිතාගත්ත විනය. ඉතින් අන්නේ විනය දරුණත් බුදුරජාණන් වහන්සේ කියන අසත්පුරුසයි. ඒ මොකද එයා ඒකෙන්මයි මිනිස්සු මරින්නේ. එයාට තේරෙන්නේ නැහැ මිනිස්යාගේ වෙන තියෙන අවශ්‍යතාවයන් ප්‍රශ්න දිහා බලන්නේ විනේ. ඒකකොට අසපුරුෂ වෙනවා. නමුත් එයා දන්නවනම් මගේ විශේෂයෙන් මගේ සංස්කාර ප්‍රශ්න සැර වැඩි. ඒ නිසා මේ මූලධර්ම මේ කියන්නේ මේ සුචරිතවාදී කියලා ගති වැඩි නිසා මම මේවට වැඩි අත දාන්න යන්න හොඳ නැහැ. මම මේකෙන් ගැලවිලා පුළුවන් තරම් මේ සීල සමාධි ප්‍රඥා පුරවන්න ඕනේ කියලා ධර්මයේ පැත්තට ප්‍රතිපදා පැත්තට කටයුතු කරනවනේ එවින් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ශප්පුසයි කියලා බුදුහාම සඳහන් කරනවා. ඒ වගේම සර්වචන් සඳහන් කරනවා ධර්ම කතිකයෝ. ධර්ම කතික උනාට පස්සේ බුදුහාමුදුරන්ට එහා යනවා. අර හිතුන හිතුන දෙය කියනවා. ඔය ලොකු සංජ අපේ ඥානකේ මනන්ද ස්වාමීන් වහන්සේ අපවත් වෙන්නත් ඉස්සර වෙලා එහෙම හාමුදුර කෙනෙක් වචනයක් කියලිවලා නම කියලා කිව්වා මන් දන්නේ නැහැ යා මේ බුදු වෙලා ඉන්න බව. මං හිතුවේ නම් ගෞතම බුදුහාමුදුර විතරයි ඉන්නේ කියලා කිව්වා. මොකද ඒ තරම් වචන කතා බුදුහාමුදුරන්ට එහා ගිහිල්ලා වචන කතා කරනවා. මොකද මේ ධර්ම කතිකාව තියෙන නිසා මට ආහන්න විශාල ශ්‍රාවක පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ ඔලොමත් ලවිච්ච ආහම්සු කෙනෙක් මට හම්බෙලා යාම්දුරට ඒ පාර්ශවී කට්ටිය විනය කතා කරා. එහෙම බොහොම කතා කරන්න එපා. පිළිවෙලකට කරන්න ඕනේ. ඒක නියෝජනය වෙන්න ඕනේ ගුරුපරපුර කියලා. සමහරවිට මට ඇවිල්ලා කතා කරලා කියනවා "ඒගොල්ලන්ගේ සභාව තිබිච්චාවයි. ඒගොල්ලෝ මේ මොන විනය ගත්තත් මට 18 ලක්ෂයක් සෙනග ඉන්නවා කිව්වා මගේ බනහා." ඕගලන්ට එපා නම් මම වයින් කරන්න මට මට යන්න පුළුවන් කිව්වා. ඉතින් මං හිතාගත්ත 18 ලක්ෂේ මමත් මේ රුපියල් ඇසලුම් කාණ්ඩ ගහන්න ඕනේ නැහැ කියලා ඔලුව පාත් කරලා මම පැත්තකටලා නිකන් හිටියා. වචනයක්වත් ප්‍රකාශ කරන්න ගියේ නැහැ. ඒ තරමටම මේ කතා කරන්න පටන් ගන්න හැබැයි අන්තිමට මල පැනපු දවසේ කියන වචන මොනම ධර්මයකටවත් නැහැ විනයකටවත් නැහැ සාමාන්‍ය බුද්ධියටත් නැහැ ඕන කෙනෙකුට තේනවා වයර් මාරු වෙලා තියෙන්නේ කියලා. අංගොඩ යන්න වෙන්නේ කියලා. ඒ නිසා ධර්ම කතික වෙනකොටත් හරියට ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒ ප්‍රවේශම් වෙන්න තියෙන්නේ මොකද මේ තමන් කියන ඕනම දෙයක් පිළිගන්න ලෑස්ති. ඔය ජනප්‍රිය වෙච්ච මිනිස්සෙක් මොනවා කිව්වත් පත්‍රේ වැටෙනවා. බොරු කිව්වයි කියලා ප්‍රශ්නකුත් නැහැ, ඇත්ත කිව්වයි කියලා ප්‍රශ්නකුත් නැහැ. මිනිස්සුන්ට ඕනේ කරලා තියෙන්නේ දිලිසෙන දෙයක්. ඒක නිසා අන්තිමට දඩමීම වෙන්නේ ඒ ධර්ම කතිකයෝ. ඒ නිසා ධර්ම කතිකයා ඒක අල්ලගත්තොත් ඒක උපනිශ්‍රේ කරගත් නිශ්‍රේ කරගත්තොත් ඒකත් ඒකෙන් එන හැම කම්පැනි එකෙම ගහින්න පටන් ගන්නවා. උපනිෂා සූත්‍රයේදී සර්වඥයන් සඳහන් කරලා තියෙනවා යමක් උඹ ඇල්ලුවා නම් ඒ ඇල්ලපු දේ නිසා උඹට ගැස්මක් එනවා. කම්පනයක් එනවා. චිත්ත පීඩාවක් එනවා. මානසික අසහනයක් එනවා. ඒ නිසා නිස්සිතස්ස චලිත. යමක් නිස්සය කරන උපනිස්සය කරගෙන ඉන්නවා නම් තමන්ගේ බහුසුතකම, තමන්ගේ විනයධරකම, තමන්ගේ ධර්මකතිකම ඒ නිසාම චලිතයක් එන්න පටන් ගන්නවා. එහෙන් එන හැම කම්පනයක්ම ඉන්න පටන් නිසිතස්ස චලිතං අනිසිතස්ස චලිතං නැති. මේ ධර්ම දරකම විනය දරකම සුවහසුත්කම අල්ලපදා ගන්න නැතු ඉන්නවනම් ඒකෙන් කම්පන චංචල නැහැ. ඒව අල්ලපදා ගැනීමෙන් ඒව නිස්සය කිරීමෙන් තමයි කම්පණෙන්නේ. ඒ නිස්සය කරපු වෙනාගේ ලක්ෂණ තමයි මාන්නකාරකමෙන් ධර්ම කතික නැති අයට පහත් කළ සලකනවා. ධර්ම කතික තමයි උසා මුසත් ධර්ම කතියන්ක සමසේ සලකලා ඉතින් කටමැත දොඩවන්න පටන් ගන්නවා. එතකොට විශේෂයෙන් මෙයාට තමන්ගේ වැඩක් කරගන්න වෙලාවක් නැති වෙනවා. මහා ශිව හාමුදුරන්ගේ කතාව බොහෝ ප්‍රසිද්ධව සඳහන් කරලා තියෙනවා. ඊටාම දක්ෂ ගැන්වීමේ දක්ෂ හාමුදුර කෙනෙක්. ඉතින් හාමුදුර කොච්චර දක්ෂද කියනවනම් එයාගෙන් ඉගෙනගත්ත කට්ටිය රහත් වෙලා තියෙනවා. නමුත් මේ හාමුදුරන්ට ඒ සීලු දෙනාට වැඩි උසස් ගුරුවරයෙක් නිසා නමුත් කිසිම විවේකයක් නැහැ. ඉතින් ඒ රහතන් වහන්සේ ගෝල රහතන් වහන්සේ නමක් ගුරු භක්තියෙන් කල්පනා කළවල මගේ ගුරුනාංශේ මම මෙහෙමනම් කොච්චර උසස්සද්ද කියලා බලනකොට දැකලා තියෙනවා පුතත්ජනයි. පස්සේ ඒ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා ඒ සංසය හම්බ වෙලා මේ ගැන කතා කරන්න හදනකොට ඒ ධර්ම කතික බහුසුත ස්වාමීන් වහන්සේවලු මට කතා කරන්න වෙලාවක් පන්ති හැම වෙලාවෙම එක එක නඩ එක එක වැඩ මට මේ ප්‍රශ්නෙට වෙලාවක් නැහැ කියලා. ඉතින් අර ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා වහන්සේ පින්නපාත යනකොට සිවුරා දින වෙලාවේ නිදාගන්න ඉස්සර වෙලා දා උදේ දාහනේ වළඳලා දැහැටි වළඳන වෙලාවේ හැම වෙලාවෙම කළු වැඩ වැඩ වැඩ වැඩ. ඊට පස්සේ අර සංසාර මං සංසාපව වඩනවා. හැබැයි මට එකක් කියලා යන්න වෙනවා. ඔබ වංශයට මැරෙන්නවත් වෙලාවක් නැහැ කිව්වා. ආන්නේ එතකොට තමයි මතක් කල්පනා වෙලා තියෙන්නේ මේ ගෝලයා ඇවිල්ලා කියලා ගියේ මොකද්ද? ඊට පස්සේ කල්පනා කරලා බැලුවලු දැන් ගෝලයා කියපු නිසා මට සංවේගය පහළ මට මේකෙන් අයින් වෙන්න පුළුවන්. ඒකට කල්පනා වුණාලු මම මේ මෙතෙක් උගන්නපු කිසිම කෙනෙක් කැමති නැහැ. මම මේ වදාලා යනකොට ඒගොල්ලෝ කියන්නේ මම නැත්තම් කොහොමඩක්වත් කරන්න බෑ කියලා. ඒක නිසා ඒ පැත්තෙන් කල්පනා කරලා බලුවොත් තමයි අසරණයි අනාතයි බැලයි. දාසයි. දාලා යන්න බෑ. ඊට පස්සේ උපදේශ ගන්න කෙනෙකුත් නැහැ. උපදේශ ගන්න ඉන්න ඔක්කොමලා කියන ඔබ වහන්සේ නැත්තම් අනේ මේවා කවුද කරන්නේ? ඊට පස්සේ සාසු දෙපාන්දර පහුවෙන්ද කාකා කෑ ගහන්නත් කලින් ඇටි කුකුලා බුක් ගන්නත් කලින් පාත්‍රය ගත්තා, යෝර ගත්තා, පිටත්තලා ගව් 120ක් ගිහිල්ලා තියෙනවා. ආපු පැත්තෙන් හුලඟක්වත් එන්නේ නැති වෙනවා. ගියාට පස්සේ ඒ ශාන්තිට හම්බෙලා තියෙනවා මේ 39ක් විතර භාවනා කරන ස්ථානයක් ඈතක. ඉතින් ඒ ශාන්තිටගතුළු බොහොම හොඳයි. මේ තැනට මට ගැලපෙන්නේ කියලා ලොකු ආමතුන්ට වැඳලා කියනකොටම ලොකු ආමතුෝ ගඳෙන්ම දැනගෙන තියෙනවා මෙයා මාන්නකාරයි. ඒකල කිව්වලු මට මේ දවස්වල මම කමටහන් දෙන්නේ නැහැ. අපේ දෙවෙනි ආමතුෝ තමයි කරන්නේ ගිහිල්ලා බලන්නේ. ඊහාමතුල ඇහුවල මොකද ඔබ වහන්සේ ලොකුහාමතුල කාට කියන්නේ කියලා. ලොකුහාමතුල කිව්වා මේ මට වැඩ කිරීම නිසා මම දැන් දෙවැන්නට වැඩ බාර දීලා තියෙන කියලා. ඒක නිසා මට ඔබ වහන්සේ ළඟට ආවා. ඉතින් ඒ ශාන්ති කල්පනා කරපුවම මේක ටිකක් අමාරු කතා කරලා බලනකොට ඒ මුණින් නවපු කලයක්. වතුරක් කරවට වැටෙනවා. ඊට පස්සේ කළු මාත්මේ දවසල ආපු වැඩ වැට නිසා ඉන්නේ තුන්වෙනි හාමුදුර ගාවට යන්නේ කියලා. හතරවෙනි හාමුදුර ගාවට, පස්වෙනි හාමුදුර ගාවට අන්තිමට ගිහලා බලනකොට 30 වෙනි හාමුදුරෝ හත් අවුරුදු සාමණේර කෙනෙක්. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ඒකට හොඳටම ගමන් වෙහෙසයි. අතපල්ලේ වැටෙන බව තේරෙනවා. අර බොහෝසුතකමත් ඒ ඇඳුනකව මොකක් අසලකිල්ලක් තමයි මෙතන. මොකද මෙතන භාවනා කරන තැන. ඊට පස්සේ අර හම්දෝ පොඩි හම්දෝ බලකොළු ඔබ වහන්සේ මගේ දීයා වගේ. මං කියන්නේ වල්ලා නැහැ. මට මාය පටපයි කියලා. අඬල වැටලා කියලා තියෙනවා කකුල් දෙක මුල ඇදිලි බැඳලා කල්යාණ මිත්‍රයන් වහන්සේ මට අනුකම්පා කරනවා. මම දැන් කොච්චර නිහතමානී වෙලා ඉන්නවද කියනවනම් ඔබ වහන්සේ කියනවා මෙතන තියෙන මේ මඩ වගුරට වහින්න උනත් මම ලෑස්ති කියලා එතන තියෙන පරණ වෙච්ච මඩ වගුරක් වැවක් පෙන්නලා තියෙනවා. පොඩියාම කියනවා බලන්නත් එක බයින්දී කියලා. ඉතින් හොඳම જાති සිවුරක් අඳගෙන හිටියලු ඉන වටක් බැස්සුවා. බැස්සුවට පස්සේ ඒකවල දැන් කොට ඉන්නේ කියලා. ඇවිල්ලිවලා මේ ඒ ස්වාමීන් වහන්සේ ගාව ඇදිලි වැඳගෙන වැඩි මානසා වඳිනව නෙවෙයි. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ උභාග උපමාවක් පෙන්නලා කමට හඳුනාලා පස්සේ අර බහුසුත් භාවයේ වැඩට ආවා. ඒ තමන්ගේ දැනුම ප්‍රයෝජනවත් වුණා. එතකක් නෑ. එතකම මේ අනුන්ගේ සීනි කිර කර ඉන්නවා ගන්සබා බිස්නස් කර කර ඉන්නවා මේසක තමන්ගේ භාවනාවක් කරන්නේ ඉතින් ඒ වුණත් ඒ ගැන විස්තරي ලියලා මහසි ෂැඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ඒ තරම් බෞසුත වෙලා ඒ තරම් ධර්මතර වෙලා ඒ තරම් විනයතර වෙලා ඒ තරම් ධර්ම කතිකලා හිටපු හාමුදුරුවෝ අර වගේ නියතමානී වෙන්න පුළුවන් ගතියක් තිබිච්ච දේ. ශාසනයක් වශයෙන් අලංකාරයක් ඒ ශාසනික චරිතයට අලංකාරයක්. උගව දෙනෙක් එතෙන්න බහින්නේ නැහැ. බහින්න වෙන්නේ නැහැ මරණ මොහොත එනකම්. බහිඳ වෙන්නේ නැහැ ලෙඩ වෙනකන්. බහිඳ වෙන්නේ නැහැ වයසට යනකන්. ඉතින් එතකොට පමයි. නමුත් මේ හැමතුන්ගේ ගතිය නිසා ඒ ස්වාමීන් වහන්සේට ඒ අවුරුදු ගානකට පස්සේ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වුණා. ඉතින් ඒ නිහතමානීකමට තියෙන බාධා ධර්ම ටික තමයි මේ බුදුහාමර එක එක එක එක පෙන්නගෙන ඉන්නේ. ඒ වගේම කියනවා ඒ ඒ අපි කතා කරන ස්වාමීන් වහන්සේගේ ගතිගුණ පිනු ඊගාට කියන ඒ ශාංශයේ අරණ්‍යම පැවිදිලා අරණ්‍යම ඉන්න කෙනෙක් කියලා මම අරන්නේ ගමේ පන්සලේ කෙනෙක් නෙවෙයි. මම අරන්නේ කෙනෙක් කියලා ඒ ගමේ අයට සලකන්නේත් නැහැ වෙන අරන්නේ වලට සලකන්නේත් නැහැ. ඒකේ මාන්නේ ඔළුව තියාගෙන මිනිහෙක් දකින්නකොටම අර පන්න කතාවක් තියෙනවා. ඒ අපේ කොළඹට ওই සංස්ථාවේ සංඝයා වඩම්මනවලු. වඩම්මන දාහණයට කියලා කකුල් දෙක හොදනකොට ඒ කකුල් දෙක හොදන එක කරන බලන්නේ දෙපළ සූරන්දගෙන ඉන්නවා කියලා. දෙපළ සූරන්දගෙන නැත්තම් මුණ දිහා බලනවා. අපේ කෙනෙක් නෙවෙයි. පුළුවන් නම් බලන්න ඕනේ ජංගේ යල්ලලා තියෙනවා. ඔන්න මේ කපකාරයා මේ කකුල් දෙක හොදන හාමුදුරන්ගේ தත්ත්වමයින්නේ කොහොමද? අරඤ්‍ය ගණන් තමයි, දුටුවත්ත ගෙනිනවා නම් තමයි, වටාත්ත ගෙනිනවා නම් තමයි දාන ගෙදෙට අපි බාර ගන්න. එහෙම නැත්තම් එයා හොඳ නැහැ. ඉතින් ලොකු සාමිනාංශේවා දැකලා ඒවට මුල් වෙච්ච ලොකු සාමිනාංශක කතාවත් පුද්ගලයා පිටින් එනකොට ගේන කොටුවත් දිහා බලලවත් වටාත්ත දිහා බලවත් මනින්න එපා. පුදුලික කතා කරලා ඇසුරු කරලා තමයි මනින්න පුළුවන් එන්නේ කොයිනිකාය වුණත් පාහරයෝ ඉන්නවා. કોઈ ගමේ පන්සලේ වුණත් වැදගත් ස්වාමීන් වහන්සේලා ඉන්න නිසා ආරණ්‍යක ගතිය හොඳයි. ඒක රැකිය යුතු සම්ප්‍රදායක්. නමුත් Tamange පරිසන්නේ. ආරණ්‍ය පැවිදි වුණත් Taman නිහතමානී වුණාට මොනවාට කවදාකවත් දොස් කියන්නේ නැහැ කවුරුත්. Taman අරසා වෙලා කොච්චර නිහතමානවත් කියන්නේ නැහැ. Taman ඇත්තටම ආරණ්‍ය වෙලා ගරුක වෙලා හිටියත් කියාපාන්න කියොත් ඒකෙන් ලොකු හානියක් සිද්ධ ඒ ආරණ්‍ය ගතික වගේම ස්වර්ණ සුත්‍ර ඥානස වෙන පාංශුකූලික වෙන්න පුළුවන්, පින්නපාතික වෙන්න පුළුවන්, රොක්ක මූලික වෙන්න පුළුවන්. උත්කෘෂ්ටයි. නමුත් හැම උත්කෘෂ්ට දෙයක්ම නිස්සය කරගත්තොත් කඩුව කිල්ලවයි. වතුරට දැලිපියා වුණා වගේ මේ හැම දෙයක් නිසාම ප්‍රතිපදාවට සමීප වෙන්න තියෙන ඉඩ නැති වෙනවා. ප්‍රතිපදාව කිට්ටු කර ගන්න නම් මේ වගේ තියෙන මේ නිස්සය වෙන්න පුළුවන්, උපනිස්සය උපනිස්සය නෙමෙයි මේකට කියන්න පුළුවන් කෙලස් වඩන්න පුළුවන්, ආශව වගුරවන්න පුළුවන්, තණ්හාමාන තීටි වඩන්න පුළුවන් ගතිය. දැනගෙන මේව අතගාණය කරලා මොනක්වත් වෙන්නේ නැහැ. එයයි ඒ දේ හරියට ගැළපෙන විදිහට පාවිච්චි කරනවා. එහෙම නැත්නම් අපි ගමේ තොටේ කියන්නේ කටුසය කරේ රත්තරම් බැඳා වගේ කියලා කියනවා. නොගැලෙන මිනිසෙකුට නොගැලපෙන මිනිසෙකුට මේ ಗುಣධර්ම ලැබුණාට දරන්න බෑ. ඒ නිසා සංස්කෘතික පාඩයක් සංස්කෘත පාඩයක් තියෙනවා ගුණා ගුණේසු සුගුණා භවಂತಿ කියලා. ගුණයක් බබලන්නේ ගුණවතෙක් ගාවට ගියොත් විතරයි. දුර්ගුණ තියෙන එකනට ඒක නිකන් කටුසය කරේ ප්‍රත්‍යම් බැලනවා. ඒක හරි මනසට කරදරයක් ප්‍රතිපදාව කරගන්නත් බෑ අනුන්ට තරි කරදරයක්. ඒ නිසා ගුණයක් උනත් බබලන්නේ ගුණවතකට ගියාට පස්සේ. ඒ හැම ගුණයකම තියෙන උත්කෘෂ්ඨම ගුණය නැත්නම් ගුණවතෙක් ගාවට උත්කෘෂ්ඨම ගුණයට කියලා කියන්නේ අපිච්චතාවය. ලැබෙන කිසිම ගුණයක් හුවා දක්වන්නේ නැති කියාපාන්න නැති ගුණයට අපිච්චතා ගුණය කියනවා අපිච්චතා ගුණය කියන මනසට ඕනෙම ගුණයක් එකතු වෙන්න එකතු වෙන්න එයාගේ කීචතාවයට ශරීරයේ ගුණ ශරීරයට බලපාන බලය හොඳින් එහෙම නැති වෙයි අපිච්චතාවේ නැති කෙනා මහිච්චතාවේ ඇති කෙනාට මේ ගුණ ගුණේ තිබ්බත් හරි කාර්යයක් වෙනවා ඒකයි මේ සප්පුරුෂ සූත්‍රයේ සර්වතනන්සේ ඒ ධ්‍යා මේ මේක ඇත්තටම 13ක් දුතාංග පෙන්වන්නේ ආරණ්‍යකාංගේ පංචකෝලිකාංගේ සුපින්නපාතිකාංගේ සහ රුක්කමූලිකාංගේ පෙන්ලා දීලා තියෙනවා. ඊට පස්සේ පෙන්වන ප්‍රථම ධානය. එයා විවිච්චේව කාමයේ විවිච්චේව අකුසලේ සවිතක්කං සවිචාරං විවේකජම් පීතිසුඛං පඨම ධානං ඔබ සම්පජ්ජ විහෙති. මේ ප්‍රථම ධානයේ එළඹ වාසය කරනවා. ඒක නිසා අනික් අය පාත් කළා. මම විතරයි මේ ආපු කට්ටියගෙන් ප්‍රථම ධානය ලැබුවේ අනික් කට්ටියට නෑ කියලා ඒක පහත් කළ සලකනවා නම් බුදුරජාණන් කියනවා ඒ කිනා අතම්මේතා උත්තා භගවතා අතම්මේතං අනන්තරං කරිත්වා පටිපජ්ජිතබ්බං කියලා. ඒ ලැබුවා වූ ධානයේ මම නෙවෙයි කියාගෙන මගේ නෙවෙයි කියන මගේ ආත්මෙ නෙවෙයි කියන කටයුතු කරොත් එයාට දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධානවලට යන්න පුළුවන්. ලබාගත් ධානය අල්ලගත්තොත් නොලබුකව ගැන පහත් කරනවා මේක අල්ල බදා ගන්නවා ඒකම කෙලෙසයක්. අලියට විලංගුවක් ගැහුවා වගේ. ඒ නිසා ප්‍රථම ධානය ලැබුවත් කට හොදලා බුදුහාමුදුර අසත්පුරුසයි කියන්න වටින්නේ ඇත්තටම මේ නිවර්ත ධර්ම පහ යටපත් කරනවා කියන්නේ පොඩි වැඩක් නෙවෙයි ලොකු සත්පුරුෂ ක්‍රියාවක්. නමුත් ඊගාට යන පාර අවුල් කරගන්නවා වණ කරගන්න නිසා යාට කියනවා සත්පුරුෂයි. ඒ නිසා යාට කරණ තියෙන මේ ලැබුවා වූ ධානයේ අපේ ලොකු ස්වාමීන් වහන්සේලා එක දාන්නේ ආස්වාදාදීනව සලකන්න. මේ ධානය මෙච්චර හොඳ තියෙනවා. නමුත් මේ වගේ ආදීනවයක් තියෙනවා. මේ ධානයේ ආධිනවේ දැනගත්තේ නැත්නම් දෙවෙනි ධානයේ යන්න බෑ. දැන් එහෙම නෙවෙයි කරන්නේ පැය විනාඩි 45ක් විතර කට්ටියම ගෙන්නලා ආපු ගමන් කියන බලවෙන ධානයට අදිෂ්ඨාන කරන්නේ. ආ හරි එහෙනම් දැන් දෙකට අදිෂ්ඨාන කරනවා. ඊගාට 3 4 ඉතින් හරි. ඊතර යන්නේ කූඩයක් පුරවන ධානත් එක්ක. ආපවදාසේ යනකොට ඉතින් තව හැමවෙතන්න බෑනවා මේ හම්බුනේ හතරද දන්නෙත් නෑ තුනද දන්නෙත් නෑ දෙකද දන්නෙත් නෑ එකද දන්නෙත් නෑ නිකන් සාමාන්‍ය දෙයක්ද දන්නේ ඉතින් පටලවිලි ඇති කරනවා. ඒ නිසා හැම වෙලාවෙදීම ධ්‍යාන භාවනාව කෙරුවත් ප්‍රථම ධ්‍යානෙ කොච්චර වශී කරන්න ඕනද කියනවනම් ඒකෙම ආදීනව තේරනකම් වශී කරන්න ඕන. ඊට පස්සේ දෙවෙනි ධ්‍යානෙ ගියත් දෙවෙනි ධ්‍යානෙ අල්ලගත්තොත් ඒ අර මහා කුලීකේ පුතණයි කියලා හෝ කුලවන්තයි කියලා හෝ කියපු ගුණ සම්භාරයේ වගේම දෙවෙනි ධ්‍යානයත් තමයි ගමන්ට ප්‍රධාන බාධාවක් වෙන්නේ. ඒ නිසා දෙවෙනි ධ්‍යානෙ අල්ලන්නත් එපා. මේ විදිහට බුදුරජාණන්ට ගෙනිනවා නේව සංඥා නා සංඥාතන දක්වම ගෙනිනවා. නේව සංඥා නා සංඥාත දක්වම ගෙනිලා යම් කිසි කෙනෙකුට කියන්න පුළුවන් නම් මට මේ ලැබිලා තියෙන නේව සංඥා නා සංඥා. නැත්නම් මට ඊට ඉස්සෙල්ලා හම්බුනේ ආකින්චඤ්ඤායතන ඊට ඉස්සෙල්ලා හම්බුනේ විඥානංචායතන ඊට ඉස්සෙල්ලා හම්බුනේ ආකාසනංචය. ඒ හැම වචනයක් කියන හැම වෙලාවෙම මෙතන අහුවෙනවා නම කියලා බාර ගන්න වෙලාවක් පාස අහුවෙනවා. ඒවා හම්බ වුණාට හම්බෙච්ච නැති කෙනෙක් වාගේ ගත කරන්න නම් මේ නිරෝධ සමාපත්තිය කතාව මම එතෙන්ද කියනවා. නිරෝධ සමාපත්තියට යන්නම් කියලා දන්නෙත් නැහැ. ඉන්නවා කියලා දන්නෙත් නැහැ. ගිහිලා ආවයි කියලා දන්නෙත් නැත්තම් ඒකෙන් යන කවදාකවත් කෙලෙසක් උපදින්නේ නැහැ. ඉන් මේ පිට දැන් මම ඉන්නේ මේ අසවල් තැන මම ඉන්නේ අසවල් ඥානේ අසවල් මේකයි කියලා. දැනගන්නවා කියන්නේ මල්ලනවා කියන එක හොඳට මතක තියාගන්න. අපි ඒකයි ඔය කොටු කරලා වෙන් කරලා තියාගන්න හදන්නේ අල්ලපු ගමන් අහු වෙනවා. අල්ලපු ගමන් අහු වෙනවා. ඒක නිසා බුදුචානන්සෝ බාහ්‍ය දාර්චුරිය තාපසයයිලා තුන් සැරයක් මේ උපදේශය ලෙනකොට සඳහන් කරලා කියනවා උඹට එහෙනම් මං කියන්නම් අහගනින් ditthi ditthavattam bhavishyati දැකපු දේ දැකමත පමණයි ඉන් එපිට එක මතක තියාගත්තොත් දැක්ක හොඳයි කිව්වොත් දැක්ක නරකයි කිව්වොත් ඒ හැම එකකින්ම පේන දැකපු දේ අල්ලන අහුව දේ අහුවමතින් ඉවරයි ඊගාටන චිත්තක්ෂණ විවෘත වයන් ඒ අහුව දේ අරකට මේකද ගුණ දොස් විචිනේ කරන්නයි මතක තියාගන්නයි හීනෙලි කරන්නයි හීන සුද්ධ කරන්නයි ගියොත් දැකපු දේ අල්ලන. අහපු දේ අල්ලන. ගන්ධ රස බලපු දේ අල්ලන. හිතපු දේ අල්ලන. එහෙම ඇල්ලීම හරහා තියෙන්නේ නම් එහෙම අල්ලන්න නෙවෙයි මේ ප්‍රතිගත කරන යන්ත්‍රේ කටහඬ ඇල්ලුවාට ඒක නඹුවක් ගන්න මේ බණද රෙකෝඩ් උනේ වෙන දෙයක්ද කියලා. ඒ වගේම එකක් තමයි කන කියන්නේ. නමුත් අපි කනට හම් වෙන දේවල් වලට අපි එක එක මට්ටම් දෙනවා. ඒ දින හැම මට්ටමක් හරහාම ඒ අපි අහපු දේ මොකද්ද ක්‍රමයට අල්ලබදා ගන්න. ඒ අල්ලබදා ගන්නවත් එක්කම ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක පහළ ඒ අල්ලගත්ත දේ කනට ඇහිච්ච දේ හැරුණා නම් එතනින් ගියා නම් අපිට ඉතින් අපරාධේ බනහලා ප්‍රයෝජනක් පුනේ නැහැ කියලා ඇත්තටම ධර්මතාවයක් තියෙනවා ඒක අවශ්‍ය වෙලාවට ඒක සිද්ධ වෙනවා. ඒ කියන්නේ කිසි තේත්ම බය වෙන්න දෙයක් නැහැ. ඒක නිසා ඒ දැතු දුටු දේ දුටු මතින් නතර වෙන ප්‍රතිපදාව තියේදී දුටු දේ දුටු මතින් නතර වෙනව වෙනකොට ඒ දේ අල්ලගත්තොත් ඒ දේ අපිව අල්ලනවා. ඒක පිළිබඳව කිසිසේත්ම කඳුවලල්ලකට ගිහිල්ලා කෑ ගැහුවොත් දෝංකාර සද්ද එනවා. කන්දක් නැති තැනට ගිහිල්ලා කෑ ගැහුවොත් දෝංකාර එන්නේ නැහැ. ඒක නිසා අපි යමක් මම මේ අසවත් ඩිග්‍රිය තියෙනවා, ධ්‍යාන තියෙනවා, අහවල් දැනුම තියෙනවා, අහවල් දේ තියෙනවා කියලා අපි කියා පාන්නේම අපි ඒක අල්ලගෙන දුරට මතක තියාන්නේ ඒක ඇවිල්ලා අපේ බෙල්ල මිරිකනවා. අපිට මේ පිල්ලිය වර්ධගත්තොත් කපුවගේ කළු කැවුතු කනවා. මොකද පිල්ලිය අවශ්‍යගත්තේ කපුවනේ. එහෙම නැත්නම් පැත්තක තියෙන පිල්ලියනේ. ආන්නේ වගේ මේ දකින දකින දේෙන් එක්ක තණ්හාව, එක්ක මාන්න, එක්ක දිච්චේ වඩන්නේ කොහොමද? මම මේ හවල්තන්ට යන්නේ, මම හවල්තන ඉන්නේ, මං ආවේ හවල්තන කියලා අපිට ලකුණු කියන්න පුළුවන් නම් එහෙම දෙයක තැනක නිවන නැහැ. එහෙම දෙයක තැනක ආධ්‍යාත්මික හර පද්ධතියට. හැබැයි ඒක හරහා තමයි යන්නේ. අල්ලන්න පුළුවන් ගොරෝසු ගොරෝසු දේවල්, සියුම් සියුම් දේවල් මාර්ගෙන් අතහැරලා අතහැරලා අතහැරලා අන්තිමට ඒ වගේ ගියතන ආතන කියාගන්න බැරි තරම් ඉතාම සූක්ෂම තැනට යනකොට ඒ යෝගාවචරයට මතක තියාගෙන ඉන්න දෙයක් ඉතුරු වෙන්නේ මම දැක්කා කියලා හෝ දැක්ක දේ මේකයි කියලා හෝ අහවල් දේ අරමුණු කරගෙන කියලා හෝ කිසියම් තැනක ඒකෙන් අල්ලන්න බෑ ඒක නිසා සරුවත්‍යංශයේ සඳහන් කරලා තියෙනවා මේ සංඥා වේදේ නිරෝධං උපසම්පජ්ජ විහෙරතියේ සංයමය. නිව සංඥා නාසඤ්ඤායතනේ පැනනට පස්සේ එයා යම් දාශක විපස්සනා කළොත් එයා සංඥා වේදේ නිරෝධයට යනවා. සංඥා වේදේ නිරෝධයට ගියාට පස්සේ පඤ්ඤාචස්ස දිස්වා ආශවා පරික්ඛින හෝති. එයා දැනගන්නවා මම දැන් ඉන්න තැන මතක තියාගන්නවක්වත් ආඩම්බර වෙන්නවක්වත් නම කියන්නවක්වත් මාන්න කරන්නවක්වත් මොනම දෙයක්වත් නැහැ. එතන ඒක ඇත්තටම කියනවා අපි එකේ ගොඩක් වෙලාවට ජීවිතේ ඉන්නවා. නමුත් අපිට ඒක පේන්නේ ක්ලාන්ත වෙච්ච වෙලාවක් වගේ. නිින්ද ගිය වෙලාවක් වගේ. අකරතැබ්බයක් වගේ. ඒක හීන් දාඩිය දානවායි කියනකොට. ඉතින් ඒ නිසා ඒ වගේ වෙලාවල් වලදී අපි නූල් බඳිනවා. අපි ඉරියව්ව මාරු කරනවා. ගුරුවරයා මාරු කරනවා. කමටහන මාරු කරනවා. එහෙම නැත්නම් මේ කියන විඳවන්ට බැරි తত্ত্বය මේ ජීවිතයේ සාමාන්‍ය ජීවිත එච්චරම දුෂ්කර දෙයක් නන් නෙවෙයි. ඕනම විදියකට පෙන්වන්න පුළුවන් ආශ්වාසය වල ප්‍රශ්වාසය යන්න ඉස්සලා අනිවාර්යයෙන්ම චිත්තක්ෂණයක්වත් තේරෙන්නේ නැත්නම් කරා යනවා. කවදාකවත් අපි ඉතින් කිට්ටු කරනකොටම අපි බය වෙලා ඉවරයි. ප්‍රසවාසී ඉවර වෙනකොට හොඳට බලන්න ඉවර වෙන්නේ කොහටද කියලා. ඒ කටුවචාරණ වහන්සේලා ඒ ආනාපාන සති සූත්‍රය සඳහන් කරලා තියෙනවා. මේ ආනාපාන භාවනාදී මේ ආනාපාන අරමුණ විතරයි භාවනා කරන්න කරන්න ගෙවෙන්නේ. අනික සියලුම අරමුණු භාවනා කරන්න කරන්න වැඩෙනවා. ඒක උපමාවක් විදිහට දෙන්නේ කාන්ටාරයකට වරක් ගහපුවාම ඒකෙන් එන කිංකිණි නාදය ක්‍රමයෙන් ගෙවිලා යනකොට කොතනදීද ගෙවිලා ඉවර වෙන්නේ කියලා බලන්න යම් කිසි කෙනෙක් ඒ ශාද්‍ය දිගේ යනවාද ආන් වගේ ප්‍රසවාසයක් ඉවර වෙන තැන නැත්නම් ආනපන සම්පූර්ණයෙන්ම දෙකම වශයෙන් ඉවර වෙන තැනට එනකොට මේ යන්න හදන්නේ සංඥාවෙන් සමුගණ්ඩායි මේ යන්න හදන්නේ වේදනාවෙන් සමුගණ්ඩායි ඒක නිකන් බයලවන ගතියක් තියෙනවා අසරණ අනාථ කරන ගතියක් තියෙනවා නමුත් අර මේ ධම්මතින තෙරණාංශ කියනවා අතක්වාස පුබ්බේච තථා චිත්තං භාවිතං හෝති යන්තං තතත්ථය උපනිෂති කලින් එතෙන්ට එනකොට මේක හරි දේ මේක සත්පුරුෂ දේ මම මේ ගෙවම් කරනවා කියලා ඒක භාවිත කරලා තිබුණා. ඒකට නපුරුකම් නොකරලා තිබුණා නම් ඒකට කෙනෙක්ම් නොකරලා මේක ආනාපානෙ ගෙවෙන තැන තමයි මේ නිවනට යන්නේ. මට අදට වැඩිය හෙට යන්න ලැබේවා කියලා ඒක භාවිත කරලා තිබුණා නම් අන්නේ ඇබ්බැහි හරහා තමයි යන්නේ භාවනාව. ඒක අදිෂ්ඨානකින් ගන්න බෑ. අදිෂ්ඨාන කරනවා නම් අදිෂ්ඨාන කරන දන්න දෙයකට. අදිෂ්ඨාන කරන්නේ ඇති දෙයකට. මෙතන නොදන්න නැති දෙයක්. නිකමට අච්චිතනාද මෙහෙම දෙයක් වෙන සාස්ෘමාංශ නමක් ලෝකේ කතා කරයි කියලා. කවදාවත් නැහැ. ඒගොල්ලෝ කිව්වා සදාකාලික පවතින බ්‍රහ්මෙක් ඉන්නවා. සදාකාලික පවතින ආත්මයක් තියෙනවා. පරමාත්ම කියලා. උඹට තියෙන ජීවාත්මය. උඹ ජීවාත්මයේ මහා පරමාත්මයට කැමති ජීවිතය සර්ව පරමාත්මයට යන්න පුළුවන්. බුදුජානනාථ කියනවා තියෙනවා නම් මහණි තියෙන දුක. මතුවෙනවා නම් මතුවෙන දුක. ගිවීම බලපං. ගිවෙන්නේ දුක. නමුත් අපේ හිත සහලවන ඒ දන්නා තැන ඉඳලා නොදන්න තැනට යනකොට හිඳාලි දානවා, සිවුලනවා, දඟලනවා, මොකද වෙන්නේ කියලා අහනවා. ඒ වගේම මේ ඒකට අපි අනදර කරනවා. මේකට කියනවා විමුක්තියට ඇති බය කියලා. පරිණාමයේදී අනිවාර්යයෙන්ම අංශුවක් අංශුවක් පාසා ඥානයක් ඥානයක් පාසා RNA DNA සෛලයක් පාසා ඉන්ද්‍රියක් පාසා හැම තැනකම මේ බය තියෙනවා. විමුක්තියට කිට්ටු කරනකොට සාදුවා. ඉතින් දුවගෙන ගෙදර යනවා. එල ආය අබිනිෂ්ක්‍මණය කරලා ගිහලා ආය විමුක්තිය හොයනවා. විමුක්තිය එච්චර දුර තියෙන කන්නේ වෙන ආය යට තියෙන්නේ. ප්‍රසාචි වෙනකම් බලනවා නම් නැත්නම් ආශ්‍රව ප්‍රසාද දෙක ගෙවෙන වෙලාවේදී අතක් වාච පුබ්බේව තථා චිත්තම් භාවිතං හෝති. කල්ලාතුම දන්නවනේ මේ ගෙවන් කිරීමටයි මම මේ ඉඳගත්තේ. ඉතින් බොහොම වේදනාව ගෙවන් කරන මේ හිතවිලි ගෙවන් කරන යම් වෙලාවක ඒ ආශ්‍රව ප්‍රසාද ගෙවන් කරන වෙලාවේදී සත්පුරුෂ අදහසින් එක වැඩුවා නම් මොකද්ද වඩන්නේ? යමක් නැතිකම. අන්න ඒ හැබැයි දිගේ තමයි යන්තම් තතත්තාය උපනිය. කවදා හෝ ඒ පාර්ධිකේ තමයි යන්නේ. නමුත් භාවනා කරන්න කියලා යෝගාවචරය කමඨාන් සුද්ධ කරනකොට වෙන්නේ ඒ පැත්තට කිට්ටු කරනකොට හිඳාඩිය දාලා. ඒ පැත්තට කිට්ටු කරනකොට බය වෙනවා. ඒ නිසා බුදු ජානනාංශ කියනවා සියලු කෙලෙස් වලට දෙන්න පුළුවන් තනි නම තමයි බය කියලා. සියලුම කෙලෙස් මේ ලෝකයා මෙච්චර ආයුධ නිපදවන්නේ මෙච්චර ජනසන්නිවේදනකම හොයන්නේ මේ මෙච්චර යටිතල පහසුකම් හදන්නේ මොකටවත් නෙවෙයි බයට. එනිසා මේ බාහිර ලෝකේ තියෙන සෑම ඥානයක්ම බයපදනම් කරපු එකක්, ද්වේෂය පදනම් කරපු එකක්. ඒ නිසා කද්දාකත් වගතුවක් නම් වෙන්නේ නැහැ. බුදුජානනාංශේ විතරයි ඒ බය ආහාරයක් කරගෙන බය නොයන තැනට අබය දිශාවට මේ රතේ හරවලා තියෙනවා. නමුත් අපිට එල්ලෙන දෙයක් නැති වෙනකොට පුදුමාකාර බයක්. ඒක නිසා අපි ගෑණියක් කරගන්නවා, සල්ලි හම්බ කරනවා, බැංකුව තැම්පත් කරනවා, ණයතු පිරිස් හොයනවා, කීර්ති නාම හොයනවා, নানা ප්‍රදේවල් හිතන්නේ අනේ අපිට මේකෙන් සරණක් වෙයි කියලා. නොචන්සේ සුද්ධ වශයෙන් සර්වචන සඳහන් කර තිනවා පෙමතෝ ජාති සෝකෝ. ඔබ වැඩි දෙයකට ප්‍රේම කරොත් වැඩියෙන් දුක එනවා. ප්‍රේම කරන දේවල් අඩු වෙනතර දුක අඩුයි. මේ ලෝකයා කියන්නේ ප්‍රේම කරන දේවල් අඩු අඩු මිනිස්සයා මේ නෝන්ජලෙක් අතහැරලා දාපු මිනිස්සෙක් යමෙක් කාත් කවුරුත් නැති කෙනෙක් කියලා. ඉතින් එහෙම කෙනෙකුට කොහොමද මේ සංඥා වේදිත නිරෝධයක් ගැන භාවනා කරනකොට පුබ්බේව තථා චිත්තම් භාවිතං හෝති කියලා මේකට යොමු කරනවා කියන එක තමයි මේ කමඨාන් සුද්ධ කිරීමෙන් කරන්නේ. බණේදී නොකියනවා නෙවෙයි. ආනාපාන සති කමඨාන මේක නැතුව නෙවෙයි. නමුත් කවදාකවත් තවක්වත් ආනාපානේ භාවනා කරන්නේ ගෙවම් කරන්න නෙවෙයි වඩාගෙන ගෙදර යන්නයි. එහෙම නැත්නම් භාවනා කරනකොට කරනකොට තමයි සතුටු වෙන්නේ කියන්න පුළුවන් නම කියන්න පුළුවන් දෙයක් ලැබුණොත් නමුත් සර්වඥාන්සේ සඳහන් කරන මේ ලැබෙන හැම දෙයකම තණ්හා වැඩෙන්න ඉඩ තියෙනවා මාන්න වැඩෙන්න ඉඩ තියෙනවා දෘෂ්ටි වැඩෙන්න ඉඩ තියෙන නිසා යම් තැනකදී අපි ඔය ගැස්සිලා හැරෙන්නේ භාවනාවේදී ඊට පොඩ්ඩකට ඉස්සෙල්ලා මේ සංඥා වේදනා දෙක සෑහෙන දුරට ගෙවන් වෙලා අපි ඒක කොච්චර බයද කියනවනම් සහලනවා සහලවල ඊට ආවට පස්සේ ඒකට කැමැත්තෙන් ගියත් නෙවෙයි ඉන්න වෙලාවයක දැනගන්නත් බෑ ආවට පස්සේ ඒක ගැන කතා කරන්නත් බයයි. නමුත් බැරි වෙලාවත් හිතන්න එතන මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ මේ භීතිකාව හරහා අපි කවදාකවත් ඒ දිහාට සාදරව බලයිද? ඒ පැත්තට අපි මේක පෙත කියලා මේක අමල තාත්තලට කියලා දෙන්න බෑ මට කාටවත් කියලා දෙන්නත් බෑ කියලා හිතනකොටයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ ගැඹීරත්වයේ තේරෙන්නේ එහෙම නැත්නම් බුදු බුදුහාමුදුරන්ගේ ಗುಣ අපිට ජීවෙන්නේ අපි හිතන්නේ බුදුරජාණන් වහන්සේ අසරණ වෙලාට ඇවිල්ලා සරණ වෙයි කියලා අපට. බුදුරජාණන් කියනවා මගේ සරණ තමයි ඒ සංඥා වේදනා නිරුද්ධ වෙනකොට මගේ නාමයෙන් හරි කමන්නේ සැලෙන්නේ නැතුව ඒක හරහා යන්න කියලා. ඉතින් මෙන්න මේ වැඩේදී දන්නා තැන සිට නොදන්නා තැනට යනකොට ගොරෝසු තැන සිට සියුම් තැනට යනකොට මමයා ඉන්න තැන ඉඳලා මමයා නැත්තන්ට යනකොට මුලදී අපිව අසරණ කරන එකම චෛතසිකය තමයි සතිය. සතියට විතරයි මේ දෙක අල්ලන්න පුළුවන්. මට දැන් මෙතෙන්ට ගාන ආනපාන පේනවා. දැන් පේන්නේ නැහැ නමුත් සතිය තියෙනවා. මට මෙතෙන්ට එනකන් මම ඉන්න බව දැනුණා. නමුත් දැන් දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැති බව සතිය තියෙනවා. කොටිම්ම කියනවා නම් මට මෙතෙන්කන් සතිය තිබුණා. දැන් සතිය නැහැ කියලා සතිය දන්නවා. නමුත් කවදාකවත් යෝගාවචරයෙන් බලන්න ඒක අගේ කරනවද කියලා? ඒක භාවනා ලැබිච්ච ප්‍රතිඵලයක් විදිහට පේනවද කියලා. එයා කියන්නේ නැහැ. මට එක දිගට පවතින සතිය ඕනේ. ඒක ගන්න කොහොමද කියලා. එහෙම දෙයක් නැහැ ලෝකේ. නිත්‍ය කිසිම දෙයක් චෛසික ධර්ම වල ගන්න දෙයක් නැහැ. චෛසික ධර්ම කියන්නේ බොහොම ශීඝ්‍රයෙන් වෙනස් වෙන එකක්. නමුත් මේ චෛසිකයට පුළුවන් විශේෂතාවයක් තියෙනවා. ඇතිකොට ඇති බව දැනගන්න පුළුවන්, නැතිකොට නැති බව දැනගන්න. ඒක නිසා ගැඹුරකට යනකොට සර්වචන්නාංශේ ගොරෝසු තැන ඉඳලා සියුම් මාර්ගයෙන් ගිහිල්ලා ගිහිල්ලා ඒ සියුම් භාවයේ අන්තිමට අල්ලන්න බැරි තැනටම යනකම් බස්සපු වෙලාවේ තමයි ඔය ඊට අධ්‍යාත්ම මාර්ගයට එන්නේ ඉස්සරල තමයි ඔය අනිමිත්ත අප්පණිත ශුඤ්‍යත විමුක්ඛ තුනට එnde ඉස්සලා හිත මේ සංඥා වේදිත නිරෝධයට වැටෙනවා නිරෝධයෙන් නැගිටපො ගමන් ඒ හිත දකින්නේ එක්ක ශූන්‍ය භාවය එහෙම නැත්නම් අනිමිත්ත අප්පණිත අනිමිත්ත කියලා කියන්නේ මට ලකුණක් ගන්න දෙයක් නැහැ නිමිටි ගන්න දෙයක් නැහැ අරමුණක් පේන්නේ නැහැ ආයෙමන හිත නිදහස් වෙලා තියෙනවා අප්පණිත කියලා කියන්නේ අනාගත සැබිය යුතු ඉදිරි බලාපොරොත්තුවක් නැහැ මට හරක වේවා මේක වේවා කියලා හෝ මේ ජය ලකුණක් නැහැ. ජය කණුවක් පේන්න නැත්නම් එන වැඩේ හරි. ඒක ශූන්‍යත්වයේ තියෙන. ඒකට යන්න ඉස්සර තමයි මේ සංඥා වේදෙන්දෝදිර කියලා පුහුණු කරන්නේ. ඒක නෙවෙයි නම් භාවනා කරන්නේ. ගෙදර ගෙනියන්න මේ පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ නැත්නම් අර ඥාන මේ ඥාන කියනවනම් හාංකා විශයක්වත් තේරෙන්නේ නැහැ. මේ සංඥා වේදනාවල හොල්මන් තමයි ওই ඥාන කියන්නේ. සංඥා වේදනාවල හොල්මනක් තමයි ওই ධ්‍යාන කියන්නේ. ඒක කො මේ ගියක් හදන්න ගහන తాවකාලික සැපීම වගේ එහෙම නැත්නම් මේ පලංචි වගේ. ඒව නැතුව ගෙවල් හදන්න බෑ. නමුත් ගේ හදනකොට ගැලවන්න ඕනේ. අන්නේ ගැලවන්න නැතුව ඉව්වා අල්ලගෙන දඟලන එක තමයි මේ මේ එහෙම අහන්නේ සතමයි විසාක උපාසකවන්ට ප්‍රශ්න අහන්නේ කොහොමද ආර්යාවනි සංඥා වේදේච නිරෝධේ. ආර්යා කියන සංඥා වේදේච නිරෝධේදී ඒකට යන මනසට මම මේ යඤ්ඤම් කියලා යන්න හම්බෙන්නේ නැහැ. ගිහිලා ඉනකොට ඒක ඉන්න බව දන්නේ නැහැ. ගිහිල්ලා ආවට පස්සේ මේ කුණේ දන්නේ නැහැ. නමුත් ඊට ඉස්සෙල්ලා ඒක කීප වතාවක් වෙලා තියෙන නිසා එයා දන්නවා ආ එහෙනම් මේක වෙන්න ඇති සංඥා වේිතෙදි නෝදී. නමුත් අසත්පුරුෂයාට ඒක බයක්. අසත්පුරුෂයාට පෝරකේ ලෑල්ලක්ද වගේ අසරණ ගතියක්, අනාථ ගතියක් තියෙන නිසා මේක වාදකෙම් පිසු කියනවා අමෘතේ කියන නිවන දකින්නම් මූර්තේ කියන මරණය අත්දකින්නම ඕනේ මරණය අත්දකලා පස්සේ තමයි අමෘතය ලැබෙන්නේ මරණය කියලා කියන්නේ මතක නැහැ සංඥාවක් ඉතුරුලා නැහැ. වේදනාවක් ඉතුරුලා නැහැ. හැබැයි අත්දැකීම හරහා ගිහිල්ලා තියෙනවා. මොකක්වත් වෙලා නැහැ. එයාට බයක් තියෙනවා කාටවත් කියන හැටි. නමුත් බුදුහාමි කියන කාටවත් කියන එක නේ වැඩි. ඔන්න මෙතෙන්දි නොසැලෙන මනසක් ගන්න පුළුවන් නම්. දන්නා තැන සිට නොදන්නා තැනට ගිහිල්ලා ආපහු දන්න තැනට එනවා. අතරමැදක් තියෙන බව දන්නවා. හැබැයි ඒක වචනයට දාන්න බෑ. මේ ලෝකේ තියෙන ව්‍යාකරණයට අහු වෙන්නේ නැහැ. නමුත් මෙතන තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා දන්නේ. මේක තමයි පෙත කියලා දන්නවා. මේක තමයි ඉවර වෙන්නේ නිවනෙන් කියලා දන්නවා. මේකයි භාවිත කරන්න ඕනේ කියලා දන්නවා. විපස්සනාදී භාවනා කරන්නේ බෑග් එකට දාලා ගෙදර ගෙනියන්න තියෙන එකක් නෙමෙයි. ඒ නැති භාවයේ, ශූන්‍ය භාවයේ, රිත්ත භාවයේ, තුච්ඡ භාවයේ, පරතෝ භාවයේ, අනත්ත භාවයේ. මුටි ඒක ඒකට sannivedanaya කරන්න, ඒකට තට්ටු කරන්න, ඒකට කතා කරන්න ගියොත් ඒ සාමාන්‍ය බුද්ධ අහංකාරයෙන් ගුටි කන්න වෙන්නේ. සාමාන්‍ය මේ මේ ලක්ෂේ හැමාරේ පූජා පින්කම් කරන කට්ටියෙන් ගුටි කණ්ඩ වෙනවා. මේ මොනවද මේ උගන්වන්නේ කියලා. නමුත් කියවලා බලන්නේ චුල්ල වේදාල සූත්‍රයේදී අතස්සකෝහම් පුබ්බේව තථා චිත්තං භාවිතං හෝති යන්තං තතත්ථය උපනීති. කලින් ගන්නවනම් මේ ශූන්‍යතාවේ ඒ ශූන්‍යතාවෙට ඊට ඉබේම ඇබ්බැහියට යනවා. එහෙම යන්න කියන්න අදිෂ්ඨාන කරනවා මම ඒක ඉතුරු වෙන්නේ නැහැ. එතෙන් ගියොත් හොඳයි නරකයි කියන වාණයක් ඉතුරු වෙන්නේ නැහැ. මේකට වේවා කියන හිතක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා සංඥා වේදනී රෝධීට යනවා. ඒක ලක්ෂ වාහාරයක් ගියාට පස්සේ යාට තියෙනවා මේ ජීවිතය ඇතුළෙම නිවන තියෙනවා. අපි ඒකට වෛර කරන නිසා ඒකට යනකොට හිත ගිය බව නම්බු කරන්නේ නැහැ. ධර්මයේ තියෙනවා කියලා කියන්නේ ශාසනයේ තියෙනවා කියලා කියන්නේ මෙතන තමයි මධ්‍යම ප්‍රතිපදා. මේක තමයි මේක දිනු කිරීමෙන් තමයි සංඥා වේදනී නිරෝධය මෙතනින් තමයි නිවන කියලා. ඒ නැති බව, හිස් බව, තුච්ච බව ඉතින් බුදුජානන්සේ කියනවා ශුන්‍යතෝ ලෝකං අවික්කස්ස මච්චු රාජාන පස්සති. යම් කිසි කෙනෙක් මේ ශූන්‍යතාවේ දකින්න දැකලා අර කියන විදිහට පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛිනාවති ඒක ප්‍රඥාවෙන් දකින්න මේ ශූන්‍යතාවේ අපේ අවසාන ගමන. ගමනේ අවසානය. මේ ශූන්‍යතාවේ Taman දකින්න නම් මායයට මේ මේ එහෙම දකින්න විදිහ පේන්නේ නැහැ. මායя අල්ලන්නේ යමක් අල්ලන්න හදනම කියන පිටිපස්සේ තමයි. ඔය පෞද්ගලික දවස්වල ශක්තිති ගාව උංගා සල්ලි තැම්පත් කරලා ඉක්මනට ලාභ ගන්න හැටි. අන්තිම ශක්තිතිත් නැහැ සල්ලිත් නැහැ වැඩි ලාභත් නැහැ සාමාන්‍ය ලාභෙත් නැහැ. සාමාන්‍ය තැම්පත් කරලා ඉන්න මොකද මොන ප්‍රශ්නයක් ඉන්නේ. එයා වැඩි කුට්ටි කඩා ගන්න යන්නෙත් නැහැ උඩාතු අල්ලන්න යන්නෙත් නැහැ පස්සේ වෙමෙන්නෙත් නැහැ. ඒක නිසා තණ්හාව හරහා තමයි අපිට කොක්ක වදින්නේ. ඒ නිසා අපි වැඩක් කරන්න තණ්හාව ඕනේ. ඒක නෑ ප්‍රශ්නයක් නෑ. මොකද මේ කරන්නේ මේ තණ්හාවෙන් කියලා දන්නවනම් ඉතින් ওই සංඥා වේච නිරෝධය එහෙම නැත්නම් මේ අකින්චයි ඉරෝන්නේ ආනාපානි ඉවර වෙනකොට ප්‍රසවාසය පටන් ගන්න ඉස්සලා ওই සංඥා වේදනා දෙකෙන් සම්බන්ධයි. එතන එක සද්දකේද අනික් සද්දයට මාරු වෙනකොට වම් කකුලෙන් දකුණු කකුලට බලේ මාරු වෙනකොට හැම ඉරියාපත සංධියකම ওই සංඥාවට වේදනාවට අල්ලන්න බැරි තැනක් එනවා. අපි කරන්නේ ඉක්මනින් ඒක පන්නලා ඊගාවේ කල්ලනවා. අන්නේ මේ ගෙවම් කරන වෙලාවේදී ගෙවම් වෙන සිද්ධිය ඉතාම විවසයෙන් බලනවා වෙනුවට බාගෙට ගෙවන්ටි ගෙවන් කළ තේදී ඊගායක අල්ලන අතරමැද ගැටේ තමයි තෘෂ්ණාවෙන් කරන්නේ. මහුම් කාර්ය කරන්නේ ගැටේ මේ ගැටවිලීම කරන්නේ අන්නේ ගැටලීම කරන හැටි දැකපු දවසේ මෙතන තියෙන මායාව බව තේරෙනවා. අපි මේ නැති බව දකින්න බය බය නිසා බව දන්නවා. ඒ නිසායි අපි මේ හොඳ සීලයක පිළිපදන්නේ. ඒ නිසා අපි ශ්‍රද්ධාවක් ඇති කරගන්නේ. ඒ නිසා අපි ලොකු ලොකු දේවල් ගෙවම් කරමින් ගෙවම් කරමින් යන්නේ කවදා හෝ අතක්වාස බුබ්බේ තථා චිත්තං භාවිතං හෝති කියන විදිහට මේ අර භාවනාවේදී අර ගැස්සෙන ගැස්සිල්ල නොදැනී යන තැන මලපැන්මක් ඉරිපැන්නුමක් තියෙනවා එතන තමයි යටිපහුව වෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව. මේකට අපි කවද්ද විවෘත වෙන්නේ කියලා බැලුවොත් ජීවිත කරපු නැති හෙල්ලක්කාරකමක් කරන්න වෙනවා. නොබලපු પરමාර්ථය පිටවන්න වෙනවා භාවනා කියන්නේ මේකයි කියන්නේ. හැබැයි මම මෙතෙන්දි කියනවා මේ කියන්නේ විපස්සනා භාවනාව. සමථදී නම් එල්ලයක් තියෙනවා. මෙතන ඉඳලා තෙන්ට යනවා. ඒ නිසා දාම් භාවය ඇතුළෙමයි. මෙතන නෑ. මේ ගැටේ ලියාගත්තට පස්සේ ඒක සඳහා ඒ ආකින්චයන්ජත ආසන ආකාසානංචයත විඥානචයත නෙවෙයි ඕනම සිද්ධි දෙකක් මැද තියෙනවා. ඒ නිසා ප්‍රඥාවෙන් බලන කෙනාට මේ උපමාවක් විදිහට කියනවා මේ කේල් ගහක් උඩ ඉඳලා බිමට දිකට පතුරු ගහන්න ඕනේ නෑ. හරහට කපපුවම තේනවා මේක හරයක් නෑ. ඒ නිසා භාවනාදී අපි ඉත සකස් වෙන්න ඕනේ. යන්නේ තථාචිත්තම් භාවිතං අන්න එවැනි හිතක් හදනවා. අර විදිහට සංඥා වලට අහුවෙන්නේ නැති වේදනාවට අහුවෙන්නේ නැති. ඇත්තට මේක වඩන්න දෙයක් නෑ. මේක තියෙන බව පඤ්ඤාය චස්ස දිස්වා ප්‍රඥාවෙන් ඒක දකින්නවනම් දකින්න ලෑස්තිලා යනවනම් අදට වැඩිය මේක ගෙවම් කරන්න පුළුවන්. ඒ නිසා මේ ධර්ම දේශනාව අද ධර්ම දේශනාවත් එහෙම ගෙවම් කිරීමක් පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැත කරනවා ශිළු දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ධර්මදේශනාවට පස්සේ පුනදස් විචනයක් එහෙම නැත්නම් ඒ පිළිබඳව වුණ පූර්ණයක් එහෙම නැත්නම් මත ප්‍රකාශ කිරීමක් කරනවා. ඒ නිසා කාට හරි ඊතාවතා ආදී ගාථා සත්‍යහන කළ ඉවර කරන්න ඉස්සර වෙලා කියන්න කරන දේ අපි සුදු කරගන්න දේ මත ප්‍රකාශයක් තියෙනවා නම් කර්මා කළ ධර්ම සාකච්ඡාවක් නම් ඉදිරිපත් කරන්නයි කියලා මම ආයෙත් ආරාධනා කරනවා. මේකේ තියෙනවා එහෙම මම මෙහි යන්නේ ඒකටයි කියලා දන්නේ නැහැ කියලා. අබ්බැහියෙන් එන්න ඕන නිසා කරලා කරලා කරලා එතෙන්ට යනකොට බය වෙනකොට ආරාධනා හිතේ එන්න ඕන. දැන් මට පොද නියාගෙන එන්න හදන්නේ අන්න හරි. ඒ පුරුදු කරලා පුරුදු කරලා එතකොට ඒ අර ඒ ඇතුලේ තියෙන අචිත්තක බව ඒ වෙලාවේදී අචේතනිකව අචිත්තකව අසංස්කාරික වෙන බවට මේ ඒ වෙන බව තමයි අබ්බැහියට මට කියන්න බැරි කම. මම දන්නේ නැතිකම එනකොට බය නෙවෙයි සාදරය බවක් ඇති කරගන්නවා. ඒක ඊට කලින් හොඳට හුරු වෙච්ච කෙනාට තමයි ඒක චිත්ත නියාමයක් විදිහට ආපු වේගෙට කඩාගෙන ඉන්නේ හැබතර. ඉතින් හරි අමාරුයි මේ ප්‍රතිපදාවද්ද කියලා කියන්නේ. අනුපීරු පිළිවෙලක්ද කියන්නේ. ඒක නිසා බුදුසසුන කියන අකාලිකයි. මට මේ ඉතිසලා වෙලා තිනු මම බය වුණා අපරාධේ මම ඊට පස්සේ මේ බණ හවුවට පස්සේ මේ කමඨාන් සුද්ධ කරගත්තට පස්සේ මේ සීලේ මෝරපු නිසා කර්ම කිවිච්ච නිසා මම ඊට පස්සේ එහෙම වෙනකොට ඒ සිද්ධිය පුළුවන් තරම් ඊට වැඩි ටිකක් යනවා. ඊට වඩා ඒකට සාදර වෙනවා. මේක වෙන්න මොනවද කරන්න ඕනේ? ඒ දේ මම නැවත නැවත කරනවා කියනකොට තමයි එක සැරයක් හරි ඒක අනුමත කරගොත් සමාදන් වෙච්ච කෙනාට තමයි ඒ සඳහා ක්‍රමසාවිදි පහළ වෙන්න පටන් ගන්නේ නැත නැත්නම් එයා කරන්නේම ක්‍රමසාවිදියකට අතුරු අනතුරු දාන එක. ඒක හානි කරන දේවමයි පිළිගන්නේම අකරතැබ්බෙක් කියලා. නිවන කොහොමඩක්වත් අකරතැබ්බේ. ඒක නංග බය වෙන දෙයක් ඇත්තේ නැහැ. ඒකේ ගන්න දෙයක් ඇත්තේ නැහැ. නිවන හැම වෙලාවෙම අකරතැබ්බයක්. ඔය හිතලා බලලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. නමුත් ඒ තියෙන අකරතැබ්බ වලට වැඩිය හොඳ එකක්. ඒ නිසා ටිකෙන් ටිකෙන් විවේකී පුරුදු කරලා, උදකලා පුරුදු කරලා, විස්රාමයේ පුරුදු කරනකොට ඒ ගිවන් කිරීම එනකොට ඒකට මේ හිතගත සාදර වෙන බව භාවනාවෙන් එන එකක් නෙවෙයි, දිට්ඨියෙන් එන එකක්. යෝනිසමංස්කාරයෙන් එන එකක්. සමහරුන්න කොච්චර බහන කරත් ඉන්නේ එක වචනේ නේද? අන්න වේදේ නිරෝධේ කියවත් නිරෝධ සමාපත්තිය කියවත් අරක වේදේ නිරෝධේ කියලා එක ඇතුලේ ඉන්නකොට ඒක නැවත නැවත සමාපත්තියට සමාදින්න පුළුවන්කම සමාපත්තිය. ඵලයේ සහ ඵල ඥාන. මාර්ගඵල සහ ඵල ඥාන කියන්නේ නැත්නම් මාර්ග ඥාන සහ ඵල ඥානය කියලා කතා කරන්නේ. ඵල සමාපත්තිය කියන්නේ ඒක එන්නේ අබ්බැහියෙන් කර්මකෝ සිද්ධ වෙන්නේ, අචේතනිකෝ සිද්ධ වෙන්නේ, අසංස්කාරිකෝ සිද්ධ වෙන්නේ. හැබැයි ඒක ලක්ෂ වාරයක් කරලා තියෙන නිසා ඒකේ ඒ අබ්බැහිය තියෙනවා. ඒක එක විදියක කලබුරුද්දට සෝවාන් ලක්ෂ්‍ය ඵල සමාපත්තිය කියන්නේ නිරෝධඵල නිරෝධ සමාපත්තියේදී ඒක විග්‍රහ කරන්න අමාරු වෙන දෙයක් කියන ඇත්තට අරහත් ඵල සමාපත්තියයි නිරෝධ ඵල සමාපත්තිය සමානයි කියලා. නමුත් කඩබදකය නිවන දිනීම දේශනාවේදී ඥාන විසංසය සඳහන් කරා නිරෝධ සමාපත්තිය නැගිටතර පස්සේ නිරෝධ සමාපත්තිය මේ සෝවාන් මාර්ගඵල කෙනෙකුට ලබන්න පුළුවන් අධ්‍යාත්ම ප්‍රශ්නාගත්‍ය අධ්‍යාත්ම සංගමනක විතරයි. නිරෝධ අනාගාමී කෙනෙක් නිරෝධ බල සමාපත්තියට පත් වුණාට පස්සේ එයා රහත් වෙලා ඉසකන. ඊට පස්සේ යාට පුළුවන් අධ්‍යාත්ම බල සමාපත්තියට යන්න පුළුවන් බොහෝ විට කෘත්‍ය වශයෙන් සමානයි වෙන්නේ. නිරෝධ සමාපත්තිය සමාධිය විවාහින්න එනිදාන්තියේ නේ? විවාහින්න ඒක ඒ කියන්නේ අනාගාමී වෙලා කියන එකනේ අනාගාමී දක්වා අඩුම ගානේ ඒ වගේම මේ මොනවාද අෂ්ඨ සමාපatti තියෙනවා. නමුත් අෂ්ඨ සමාපatti කිව්ව තිබුණා හෝ නොතිබුණා හෝ භාවනා කරන කෙනා තමන්ගේ සංඥා වේදනා නිරුද්ධ වේගන යනකොට බයක් ඇති කරගත්තා. බීතිකාවක් උදේට මාර්ගය මාර්ගය ධර්මයක් නැහැ. ඒ ඒ බීතිකාව තමයි මේ භාවනා කරනකොට ඉරියව කඩාවැටෙන්නේ. ගැස්සෙන එකෙන් සිද්ධ වෙන්නේ. ඉස්සරහට යනකොට මම සැකයක් පහළ වෙනවා මේ ඉස්සරහට යන්නේ පස්සට යන්නේ කියලා කොච්චර දෝ සතිය තියෙනවා. මට ඒ තියෙන සතියටත් හානි කරගන්නවා. ඒ මොකද ඇත්තට මේ නිවනට බයක් තියෙනවා. ඒ සංසාරේ පුරාවට මේ උපනිෂේ සම්පත්තිය රැස් කරලා ගොනු කරපු මිනිසයාට මේක මැරෙන්න ඉස්සලා මේ කුද්ධිය දාන එක අතහරින එක රත්පාල ජාතකයේ රත්පාල කතාවේ තියෙන අම්මයි තාත්තයි ළඟට රත්පාල කුමාරයා නිල කියනවා අම්මේ තාත්තේ නියම වශයෙන් භ්‍රමචර්යය රකින්න නම් මේ ජීවි සුදුවත් සුදුලගෙන ජීවිතය ගත කරන්න බෑ. මට පූර්ණ භ්‍රමචර්යය අවශ්‍යයි මම යන්නේ. එතකොට අම්මයි තාත්තා කියනවා ඔබ මරණයේදීත් අපි හොඳින් වෙන්නේ දුකින් නම් මේ ජීවත් වෙන්නේ කොහොමද මම අපි වෙන්නේ? රටවල් කුමාරයට තියෙන එකම තමයි අපිට තියෙන්නේ. අම්මලා තාත්තලා රටවල් කුමාරයට තියෙන එකම තමයි මේ ජීවත් වෙද්දී අතහරින්න බැරෙන කොටත් අපි අතහරින්න බල දුකෙන් නම් පස්සේ ගත්තා. ඉතින් තමයි වලට බම්බු අරගෙන සිමෙන්ති දාපු පොළොවේ නැත්නම් කාපට් නැති පොළොව වැටලා කියනවා රැකින රැකේවා මේ නේ වේම. ඊට පස්සේ යාළුවෙවිලා කියනවා මේ මේ අකන දෙරන්න බෑ මොකද දීදුයන් ඌර අරින්න ඇරලා පස්සේ ඌර අරවලා නැත්නම් දෙරන්න ඊට පස්සේ යාළුවන්ට කියලා දෙනවා එහෙනම් ඒ පැත්තෙන් ෂේප් කරලා බලන්න මේ මේක කරලා දීලා කියන වාසයද කියනවා මොහන්ද කෙවණක් අටවලා තියෙද්දි මම ඇවිල්ලා රසමස උල කාලේ යනවා කෙමනාටව ගන්න නැතුව කෙමන ගස්ව ගන්න නැතුව බලාතවල යන්නේ මොනවාක්වත් මගේ අහු අම්මක දෙයක් නැහැ ඒ නිසා මතක තියාගන්න නිවන හැමදාම ඇවිල්ලා දෙන්න තට්ටු කරනවා අපි කියන පස්සේ අපිට වැඩ එතෙන්දී කියලා නැත්නම් ඔය අස්ව සමාපatti නැති වුණා නිරෝ මේ අනාගාමී මාර්ගේ නැති වුණා ආනපන ජීවෙනකොට මොකද වෙන්නේ කියලා බලන්න ඔච්චර බයක් කරනවා ඔච්චර අසහනයි ඉතින් මේ භාවිත හිත නැත්තම් කොහෙද අනාගාමී? කොහෙද මේ මේ මේ අරූපත්‍ය යනවා. අරූපත්‍ය තමයි මේ එල්ලේ පිළිබඳ හැඟීමක් තියෙනවා. අමාරු දෙන්නේ ඒලාවේ අම්බතන ආයතනයේ ඉන්න කෙනෙක් නෝ අත් मेरा हुआ कि अनुशासन सेवा यानी लोगों के के अंदाज ये बात कर रहे हैं मैं वहाँ अगर आपकी आमानी नानी जी का हमारा अवरोध करो सबका ऐसे हमारा अधिक है तो इस समय ये ये अगर एक हुआ है तो भावना කරගෙන අපි අහන්නේ වගේ අර මේ සඳංගනේ පුච්චි අර කෙනා සමුච්ඡේදනේ පුච්චි. සඳංගනේ කියන්නේ මේකෙන් පේන නිවන් ලබන්න පුළුවන් බව පෙන්නලා ගන්න. පෙන්නලා නතර කරන්න. හැබැයි අපි මනාප නැහැ. අපි ඒක බාර ගන්න කැමති නැහැ. ආ කමන්නේ ඕන වෙන කුද්ධිත්වයක් ඇත්තාවේ ඕක තමයි නිවන. මට මේක නැවත නැති වෙලාවක සාදර වුණොත් එයා නැවත නැති ඉන්න ගන්න. එනේන චිත්තක්ෂණ ඉන්න වෙලාව වැඩි වෙනවා. ඉස්සර වගේ ටග්ගාලා ඇවිල්ලා යන්නේ නැහැ. ඉන්න වෙලාව වැඩි වෙන්න වැඩි වෙන්න වශී කරන්න අවස්ථාවක් ලැබෙනවා. වශී කරන්න වැඩි වෙන්න වැඩි වෙන්න පව් කරන වෙලාව අඩු වෙනවා. වේගයක් එන්න පටන් අර ගන්නවා පව් අඩුයි පව් තින් වැඩි කරනවා. ඉතින් ඊට පස්සේ වේගය ආවොතේ අනිකාන නැත කරගන්න කඩාගෙන යනවා. ඒකට කියන තදංගණින් බුතිය කියලා කියන චිත්තක්ෂණ කණිකණින් බුතිය. තදංග කියන්නේ ඒ චිත්තක්ෂණයේ අංගයක් වශයෙන් නිබුතිය තියෙන හැබැයි ඉස්සල චිත්තක්ෂණේ නෑ පස්සේකෙත් නෑ. හැබැයි පොටෙන්ෂල් එක තියෙනවා. විභවයේ තියෙනවා කියලා පේනවා. නමුත් ඒ මානසික කාලකන්නිකමක් විදිහට සැලකුවා. අනතුරක් විදිහට සැලකුවා. භයානක විදිහට සැලකුවා. මොකද්ද වෙන්නේ? ටැග් දුන්නා බාරගත්තා. කොට්ටයාට මණික පය ගැහුනට ඌ අහුලන්න බන්නේ නැහැ. මොකද ඌ ස්ථානේ ඉන්නේ නැත්නම් කොට්ටයාට ගලක් විතරයි. අපි නිවන කියලා හිතාගෙන මේක මොකක්ද එකද? ඒකම බාධාවක්. නිවන පිළිබඳ අපේ සංකල්ප තියෙන තාක් කල් බාධාවක් ඒ නිසා කියනවා ප්‍රතිඵල අපේක්ෂා කරන්න එපා. හේතු සම්පතනේ කරපන් අහිංසක ධර්ම ගෞරවය. අර ගැන දෙන්න එපා. වතක් කරන්නේ අපි බුදුහාමුදුරන් වත කරනකොට මේ මැටි බුදුහාමුදුරන් තියෙන බොහෝම ගෞරවයෙන් උලන් වදින්නෙක් දැක්ක විදිහට නිකම්පලක් පූජා කරනකොට බුද්ධතුන් වහන්සේගේ මොහොතේ මැටි බුදුහාමුදුරන්ට පූජා කරනවා කියන එක නෙවෙයි තියෙන්නේ. මේ වගේ ගල්කට වරද්දක් මම කරන්න ඕන නම් කරතයි. මම මේක ගෞරවයෙන් කරනවා. බලන්න බුදුහාමුදුරන්ගේ ගෞරවයෙන් කරනවා කියවම අපිට ශික්ෂාවක් ඉතුරු වෙනවා. ප්‍රතිඵලයක් නැති වෙනවා. මට වට කියලා. දැන් ඉන්න කට්ටිය වට හිල්ලලා තියෙනවා. ඉතින් ඉතින් වට බරක් වෙලා. මට මට බුදු බුදු කරා බුද්ධ පූජාව කියන්නේ මේක තේරුමක් නැති වැඩක් මට මේ ප්‍රයෝජනයක් ඇති වැඩක් ප්‍රයෝජනයක් ඇති වැඩ කියන්නේ සංනාමාන දිට්ඨිය කියනවා. ප්‍රයෝජනයක් නැති වැඩක් ගෞරවයෙන් කරනවා කියලා කියන්නේ මේකසයා මේ මුල අහංකාර කරනවා. අපි ධර්ම කවුරුද කියනවා, කීයක් අහන්න දැස්ති, ප්‍රයෝජනේ නෙවෙයි සමගන්නේ කිරීම කරන බොහෝම ගෞරවය. පංචතන්ත්‍ර කියන කතාවක් මේ රාජකුමාරිකාවක් ඉන්නවා එක්කන් මේ වගේ තැන්පත් කරලා පුදුමාකාර පිළිතුරු. අපි ඉන්න වඩේකට හිතනවා කොහොම කරේ මේ කුමාරතුමට කරන්නේ. මොකද කරන්නේ දඩුමගයක් හදාන කුමාරිගේ දඬු කලාවක් දීලා බහැව විෂ්ණු දේව වගේ පිළිතුරු. මේක තමයි මේ කුමාරට කියනවා කවදා හරි කාටරි කිව්වොත් මාව නැතේ. ඉතින් මේ එන එන දවසේ මෙයා බොහොම සුදු බාරන වාසේ ගිහිල්ලා බබෙක් අද්දුවා. පඩගේ බබා. ඊට පස්සේ දැන් කුමාරය කියනවා දැන් ඉතින් එළිය හැංගි හැංගි වෙස්සන්දත් දැන් එළිය නටන්න බෑනේ. දැන් මොකද කරන්නේ? ඉතින් අම්මට කියපන් කියලා අම්මලා සුදු දෙන්නේ. ඉතින් ඉස්සල්ලා අම්මා අකමැතියි. ඊපස්සේ අම්මා බාරනවා. ඊළඟට තාත්තා කියනවා කොහොමඩක්වත් වෙන්න බෑ මම මෙච්චර ආශා කරපුවා කක් කපන්නවක මරන්න ඕන කියලා එළි රජු ඕකේ ඉති ගන්නකොට රටේ තද බල යුද්ධයක් හිතපො නැති විදිහට යුද්ධයක් යුද්ධ කවම අම්මා කියනවා කොහොමද රජුවන්ට විශ්නු දේශු බෑනනම් අපි පොඩ්ඩක් තාඥා කරලා බලමු කියලා ඉතින් රජු කියනවා හරි ඔකා ඔකා නියම විශ්නු දේශන වැඩේ කරන්න ඔබ කියලා කියපන් ඊට පස්සේ දුවට ගිහිලා කියනවා ඔයා කියන්නේ කෑට ආවම වෙන අවල්දාසි යුද්ධ ප්‍රකාශ කරන්න තියෙනවා. බැරිද? මතක අයියෝ සිම්පල් නේ කිව්වා. මේ වඩ කියන්නේ. අර සිම්පල් කරලා දෙන්නම් කියලා. දැන් මූ ගෙදර ගිහලා කල්පනා කරගෙන ඉන්නවනේ දැන්. එතකොට දැන් දැන් යුද්ධෙට දෙන ගැවිලා කඩවල බැඳගෙන නඩනකොට නියම විශ්න්දයන්ගේ ගුරුලා ඊවාට ගිහලා කියනවලු යන්න වැඩක් යන්න හදන්නේ. ඒ ඔබ වහන්සේ මේ කියලා නැත කරන්නේ. නැත කරුවේ නැත්තම් ඔබ වහන්සේ දෙන පූජා සත්කාර හේනො නැතිව. මිනිස්සු ඔක්කොම ලොකෝ බලාගෙන ඉන්න යුද්ධයට ලෑස්ති නෑ මිනිස්සු. දැන් විශ්ව දේවල යුද්ධ නැතර ගන්න හැටි බලන් ඉන්නවා. නමුත් වඩෙක් වැඩේ දීලා තියෙන්නේ. ඌට මොනවක්වත් කරන්න දැන් ඌ කිචමුත් ඔබ හරි කිචෙනවා. ඔබ අන්ගේ දේවල් කඩනවා. පූජාවල් නැති වෙනවා. මොකද කියන්නේ? විශ්ව දේවල ගණන් ගන්න නෝ යුද්ධ කිට්ටු වෙනකොට තේරෙනවා මේ රාජ්‍යරු යුද්ධයට ලෑස්ති වෙන්නේ නෑ. යා ඉන්නවා දැන් මගේ බෑනාව නැතර. අන්තිමට මොකද වෙන්නේ? විශ්ව දේවල ගණන් වඩුවට ආවේශ වෙනවා. ආවේශ වෙලා යුද්ධ දිනනවා. නැද්දක් දෙනවා. වැඩේ සිද්ධ වෙනවා. ඒ විශ්නුජි වගේ ඉන්න ඕනේ ඒක. නැත්තම් විශ්නුජි වෙන්නේ. ඒකට විශ්නුජි වෙනොත් ඇවිල්ලා ඒක අසංකරණයට කරන්නේ නැහැ. ඒ සමහර රජ වෙන්නවා රජෙක් විදිහට හිටපන්. මට රහත් වෙන්න නම් රහත් වෙනකොට හිටපන්. අනේ රහත් වෙන්න නම් බෑ අපිට පාරමිතා පිළිවෙල නැහැ කියලා කියනවනේ බෑම තමයි. යථාතතම් විරන්තෝ තත්තය උපනිෂති. මේ යම් යම් ආකාර ජීවත් වෙනද ඒකට ඔබ යොමු කරනවා. ඒ නිසා මේ ජීවන කියලා කියන්නේ සංඥා වේදනා දෙකෙන් තොර වෙච්ච බවක් මට ඒක පස්වාසි වෙනකොටත් හම්බ වෙනවා මම ඒකට සමාදාන වෙනවා. ඒ ගැස්සෙන වෙලාවෙදිත් මට ඒක පොඩි සංඥාවක් තියෙනකොට බය වෙන්න එපා. උඩ මම සමාදාන වෙනවා. වම උසල දකුණ ගන්නකොට පට්ටලෙත් ඔබ තියෙනවා. ඉඳගෙන ඉඳලා නැගිටින්න හැදෙනකොටත් ඔබ තියෙනවා. හැම හන්දි ස්ථානයකදීම ඊටාම නැවතිල්ලේ ඊටාම සීරුවෙන් වැඩ කරනවා නම් මේ මිනිස්සේ ඊගාට කරන්න තියෙන වැඩේ නෙවෙයි දඟලන්නේ. මේ මාරුව මේ මාරුව වෙනකොට හිතේ වෙන පෙරලි දුවේටම පුප්පු ගන්න වේදනාවක් තියෙනවා කියන්නේ. නැගිටින්න හිතනකොටම යනවා. නැගිටට පස්සේ මේ මේ හුලඟක් අත්‍යතුරු නේ. ඒතන ලබුදාන්දි කියනවා නැගිටින්න අදිස්ථාන කරලා නැගිටින්න නැතුව බලන්නේ. හොඳයි මම නැගිටිනවා. තව නැගිටිනවා කියලා නැගිටින ඇත්තටම නැගිටිනවා. මේක දිහා බලන්නේ කියලා. එතන වේදනාව පචයි. නියම වේදනාවක් නැගිට පස්සේ තියෙන්නේ බෑ. ඉතින් වෙනස් කරපුවම නැති වෙනවා කියලා හිතන්නේ නෑ. වෙනස් කරන්න අදිෂ්ඨාන කරනකොට මේක එල්ලුම් කරනවා. ඒ නිසා මේ හැම දෙයක්ම තියෙන්නේ සිද්ධියේ නෙවෙයි සිද්ධි දෙක අතරමයි. සත්‍යයේ හැම වෙලාවෙම මේ තඩමාරුවේදී සිද්ධියෙන් සිද්ධියට ගැටලන එක තමයි තණ්හාවෙන් කරන්නේ. ඒ දෙක අතර මැද දැඩි ආයාසයෙන් ඕව කරගෙන ඉන්න බෑ ඉක්මන් කරන්න අර කේ ගන්න ඕන මේකට යන්න ඕන කියලා තණ්හාව දඟලනවා. හරි මොකද වල මේ තඩමාරුවේදී ඉවසිල්ලේ රිලේ රේස් එකේදී බැට් එක මාරු කරනකොට බිම දාගත්තොත් ඔක්කොම ඉවරයි. නිකන් බිම දාගන්න තියෙන එක තමයි යෝගාවචරය කරන්නේ. කොයි ඉරියව්වෙන් කොයි ඉරියව්වට ගියත් කිසිම වෙනසක් නැහැ. ඒක අකතානං ඡායන්ත නීව සංඥාන ආචරණය වුණත් ප්‍රසවාසයෙන් ආශාසයෙන් ගියත් සූර්යාට ප්‍රඥාවෙන්ද ඒකේ ප්‍රශ්නයක් නෑ. අරකට ක්‍රමවේදයෙන් පෙන්වන්නට ලස්සන තැන. ඔය හැම තැනකදී මේ අවස්ථාව හම්බ වෙනවා. අපිට වෙලා තියෙන ඊගාට එන එක පිළිබඳ කුතුහලයෙන් හෝ වෙච්ච එක පිළිබඳ පශ්චාත්තාවයෙන් පීඩිතයි. වෙනසට ලෑස්ති නැහැ. අතරමැද තියෙන මේ මල් පැන්නුම, ඉරි පැන්නුම හැමදාම ඉක්මනවා. ඒ නිසා මේ ඊටාම උත්කෘෂ්ඨ දේ සංඥා වේද නිරෝධේ යන්යන් කියලා යන්නත් බෑ. ගියාට පස්සේ ඒක ඉන්න බව දන්නෙත් නැහැ. ආවට පස්සේ ඒක හිටිය කියලා දන්නෙත් නැහැ. දන්නේ ඊට ඉස්සෙල්ලා වෙච්චි වැරදි ටිකේ. ඊට ඉස්සෙල්ලා මේකට පුරු වෙච්ච හැටි. මම මෙවැනි දෙයක් අපේක්ෂා කරන්නේ ඉඳ භාවනා කරේ කියලා කියන ඒ ඒ ආකල්පෙම යෝනිසමංසකාරය. ඒ ආකල්පෙම සම්මා දිට්ඨිය. මොනවා හරි සඳහා භාවනා කරනවා කිව්වනම් එන මිත්‍යා දිට්ඨිය කියලා කියන්නේ. අසත්පුරුෂය කියලා කියන්නේ. අත් මුලදී මුලදී එහෙමම වෙන්න වෙන්න තමයි යන්නේ. වෙන්න වෙන්න වෙන්න වෙන්න කියලා ගෙවෙන තැන ආවට පස්සේ අන්නේ ගෙවෙන තැනට සාදර වෙන මිනිහා සම්පූර්ණ ලෝකෙ පිළිබඳ කියන ආකල්ප වල ලොකු වෙනසක් ඇති කරනවා. දැන් විනාඩි 20ක් විතර වගේ 15ක් විතර ඒ කාලේ ආරම්භ තියෙනවා. වින අතුරු මාතෘකා නැහැ කියන පදරේ මේ ඉඳගෙන මම යෝජනා කරනවා අපි එක්තාවතාවාදී ගාථා සජ්ජායනා කිරීමේ සතිವಾරේ තමයි.